ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු කියලා. ඊළඟ සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ප්‍රශ්න 12ක් තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින්වහන්ස ටික කාලයක සිට භාවනා පුරුදු කරන අයෙක්මි. ඊතා ඉක්මනින් ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන්නට පටන් ගනී. නාසිකාග්‍රයේ ඇතුළත වදින සුළං රැල්ලේ සිසිලස පිටවන ප්‍රශ්වාසයේ උණුසුමත් අත්විඳිමි. සමහර අවස්ථාවල පමණක් දිග ආශ්වාසය කෙටි ප්‍රශ්වාසය අත්විඳිමි. සිතින් වන ආයාශයකින් සෑම විටම නොදැනෙන අතර සිහින්වන ආශ්වාසයත් සෑම විටම නොදෙන අතර මෙම භාවනා වාරයේදී නුහුරු අත්දැකීමක් ලැබිනි. ආනාපානයේ සහිත සතිය පිහිටුවා සිටන විට ඊතා තදින් දහඩිය දැමීමද ශරීරේ පණ නැති වී ගත යන ස්වභාවයක් දැනින. භාවනාවට වාඩි වී විනාඩි 35ක් 40ක් පමණ වේලාවක් ගතව ඇති බව දැනුනි. නැවත ඉරියව්ව වෙනස් කරමින් භාවනාවට යොමු වීමි. ඒ ඒ ස්වභාවය එසේම පැවතින. හැක්කිතා තැතිගත් ස්වභාවයකින් දෑසැර භාවනාව නිම කෙලිමි. මේ தત્ත්වය පිළිබඳව සහ මගේ භාවනා தત્ත්වය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාව කියන්නේ. සක්මන් භාවනාවේදී ලනුපැදුරේ රළු ස්වභාවයේද සිමෙන්ති පොළවේ සීතල ගතියද වැලි මළුවේ සිනිඳු ස්පර්ශයේද දීපාලමෙහි සුමුදු ගතියද වැලි මළුව යන පාරේ කර්කශක භාවයේද හොඳින් නිරීක්ෂණය කළෙමි. විලුඹ පාමැද ඇඟිලි වල ස්පර්ශය වන අතරෙහි වෙනසද අද්දුටුවෙමි. වරින් වර සිතට සිතුවිලි ගලා ආවද සක්මන් භාවනාව හොඳින් කර ගැනීමට පුළුවන් බව මගේ අත්දැකීමයි. මා සිටින තත්වය ගැන සහ භාවනාව ප්‍රගුණ කර ගැනීමට ඉතා ගෞරවයෙන් උපදෙස් පතමි. දේරුවන් ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මම නම් හිතන්නේ يعني මේ සක්මන් භාවනාව ඔක්කොම ටික අහුවෙලා තියෙනවා. ක්‍රමයන් ඔක්කොම මේ වැටහිලා තියෙනවා. යම් මොකක් හෝ කායික දුබදායක් වෙන්නත් පුළුවන්. ඊළඟට සමහරලාට පොඩ්ඩක් බලන්න ඉරියව්වේ එහෙම යම්කිසි තද වෙලා හිර වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා නම් ඒක බලපාන්න පුළුවන්. ඊට අමතරව කෙලින්ම ඔය වගේ තත්ත්වයක් එන්න වෙන නම් විශේෂ يعني භාවනාවේම ප්‍රතිඵලයක් හරහාව කාවා කියන නම් අමාරුයි. දිගට එනවද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේ නැවත නැවත මේ தත්ත්වෙම එනවද නැත්නම් එක අවස්ථාවක් විතරද මේක අත්දැකේ? ආ. හොඳයි දරොත්. ස්වාමීන් වහන්සේ දෙසරයක් විතර වගේ වගේ පොඩි අත්දැකීමක් ලැබුවා. ඔය ඉස්සල එක සැරයක් ටිකක් වෙලා පැයක් විතර භාවනා කරනකොට ඔළුව ගිරි වැටලා තද වෙන ගතියක් වගේ දැනුණා. මේ ආනාපානසතිය කරන විදිහ මට පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ කරන්නේ කොහමද? කොහමද ඉරියව්ව තියන්නේ? වාඩි වෙන්නේ කොහමද? වාඩි වෙන්නේ මිටි බංකුවක. මිටි බංකුවක. ඒක يعني වාඩිවහම මේ කයේ සමබරතාවයේ තියනවද? උවමනාවෙන් පවත්වන්න ඕනේද? සමහර වෙලාවට උවමනාවෙන් පවත්ත ගන්න වෙනවා. වතර නැත්තම් වැටෙනවා. නෑ. නැත්තම් වැටෙනවද? එහෙමද ප්‍රශ්නේ? නෑ වැටෙන්නේ නැහැ. නෑ වැටෙන්නේ දැන් අපි තුන් නිින්ද ගියොත් එහෙම වැටෙනවා. නිින්ද යන ස්වභාවයක් නම් දැනෙලා නෑ සමහර. එතකොට එහෙම ඉඳද්දී يعني පහසුවෙන් ඉන්න පුළුවන් ගතිය මුලින් තිබුණාද? ඉතාලම අපහසුතාවයක් නෑ. සාමාන්‍ය තත්ත්වෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න කලින් මීට කලින් භවනා කරද්දී ඒකේ හොඳට ඉන්න පුළුවන් ස්වභාවයක් තිබුණා. තිබුණා. දැන් දැන් භවනා කරගෙන යද්දී ඒ කියන්නේ අත්දැකීම නාද ඒ කියන්නේ හොඳට හුස්ම ආස්වාද ප්‍රසවාස වෙන් කර දැනගත්තා ඊළඟට දිග කෙටි වශයෙන් සතැම් වෙලාවට තේරුණා ඒ ටික ඔක්කොම තේරුණා ඒක තේරෙනවා සමහරවිට සිහින් සිහින් වේගන යනකොට ගොඩාක් වෙලාවට දැනෙන්නේ නැහැ අතරින් පතර වගේ තේරුම් ගන්න ඒ ඒ අතර තුර හිත පිට යනවද නැත්නම් හොඳට මේක වෙනවද හුඟක් වෙලාවට නම් ගියේ නැහැ කියලා තමයි මතක තියෙන්නේ ඒ කියන්නේ අරමුණේම තිබුණා අරමුණේම තිබුණා එහෙම ඉන්නකොට නිකන් වැටෙන්න යනවද මොකද්ද වෙන්නේ වැටෙන්නේ නැහැ අර මට ගොඩක් වෙලාවට එංගට දාඩිය දාන ගතිය වගේ තමයි නිතරම වගේ චුට්ටක් දෙතුන් සැරයක්ම දැනුනේ. මට හිතෙනවා මේ කායික රෝග තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හුඟක් වෙලාවට කියන්නේ අපිට ඔය කායේ දුර්වලතා තියෙනවා නම් හුඟක් වෙලාවට ඔය අඩු අඩු රුධිර පීඩනයේ පැත්ත තියෙනවා නම් හුඟක් ඒ කියන්නේ කායික වශයෙන් දුර්වලයි අපි. අනිත් එක කියන්නේ දැන් භවනා කරද්දී ආහාර මෙහෙ දැන් අනිත් එක මෙහෙ රැට කන්නත් නැහැ නේද? ඉතින් ඒ හින්දා මේ ටිකක් කායික දුර්වල පැත්ත තවත් වැඩි වෙන සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් රාත්‍රී ආහාරය අඩුවෙන් තමයි ගන්නෙ. මේ කෙසේ නමුත් පොඩ්ඩක් ඕන්නම් මේ පැත්තේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඔය මේ මොකද්ද ප්‍රෙෂර් එක එහෙම පොඩ්ඩක් බලන්න. මේ බෙහෙත් බොනවද මොන හරි? බෙහෙත් බොනවා විටමින් වගේ. මම හිතන්නේ මොකද භාවනාවෙන් ඔයම එකක් එන්න අමාරුයි. මොකද මේ يعني භාවනාවෙන් ගාන්ට ක්‍රමයට යනකොට මේ සංසිඳීමක් වෙනවා මිසක් කායික වශයෙන් අපිට يعني හුඟා රැනින්ද ගියාද? ස්වාමීන් වහන්සේ. සෑ නිින්ද ගියාද හොඳට? නිින්ද ගියා. ඔකට ලොකේ වෙන්නේ නැහැ. හුඟක් ආයාසයෙන්ද හුස්ම ගන්නෙ නැත්නම් හොඳට නිකන් ස්වාභාවිකවමද හුස්ම ගන්නෙ? ආයාසයෙන් හුස්ම ගන්නෑ ස්වාමීන් වහන්සේ. දෙගන්නකොටම වගේ දැන් පොඩ්ඩක් ආශ්වාස ප්‍රශ්වාසය දැනෙනවා. ඔව්. දැන් අනිත් වෙලාවට අනිත් කටයුතු කරගෙන ඉන්නකොට මොකක්වත් ඔය වගේ මේ කායික දුර්වලතාවයක් දැනෙන්නේ නැද්ද? නෑ, එහෙම නෑ ස්වාමීන් වහන්සේ. කොච්චර يعني පැය භාගයක් විතර ගියාට පස්සේ දෝක දැනෙන්නේ නැත්තම් 35ක් විතර ගියාට පස්සේ වගේ ගියාට පස්සේ ඔව් දැනට එහෙනම් ඒ පමණින් නවත්තන්න. ඒ පමණින් දැනට නවත්තලා ඒ කියන්නේ 35ක් විතර නිකන් ඉන්නවා. ඊට පස්සේ සක්මනට යන්න. සක්මනට යන්න මොකද يعني මට නම් ඒ කියන්නේ තේරෙන හිතෙන්නේ නම් පොඩ්ඩක් කායික දුර්වලතාවයක් වෙන්න ඇති කියලා. කෝකටත් ඒ පැත්ත බලන්න. ඊළඟට එතෙන්ට එන්න කලින් නැගිටලා සක්මනෙන් මේ මේ පැත්ත මේ හදාගන්න. මම හිතනවා ටිකක් අර සමබර වෙලා ඔය මේ කායික දුර්වලතා තියෙනවා නම් ඒවත් මගේ හැරලා එනකොට හරි ආවේ කියලා. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මාගේ ප්‍රථම භාවනා වැඩසටහනයි. නැවතී සිටින නමුත් නැවතී සිටින ප්‍රථම භාවනා වැඩසටහනයි. නමුත් කාලයක් තිස්සේ භාවනා කරන්නෙක් මා වඩා ප්‍රිය කරන්නේ සක්මන් භාවනාවටයි. සක්මන් භාවනාවේ විස්තර නම් ඇවිදින විට උණුසුම් සිසිල් බවත් සහ ගොරෝසු බවත්ය. පසුගිය දවස් දෙකේ මා ඇවිදින විට මා පලිඟුවක් උඩ ඇවිදින්නා වාගේ දැනී ඇත. සමහර විට රොබෝ කෙනෙක් වාගේ ඇවිද අවිදිනවා වගේද දැනී ඇත. පරියංක භාවනාව ගැන අත්දැකීම් නම් මුල් කාලය තුල බොහෝ සැහැල්ලුවෙන් පැයක කාලයක් සිටියෙමි. ඊයේ දවසේ හුස්ම රැල්ල දැනෙන්නට පටන් ගත්තෙමි. ආශ්වාස කරන විට සිසිල් බවත් ප්‍රශ්වාස කරන විට උණුසුම් බවත් දැනෙන්නට ගතිමි. මාගේ ප්‍රශ්නය වන්නේ ස්වාමින් වහන්සේ දැන් පරියන්කේ වැස්මේ වැඩි වේලාවක් සිටීමට අපහසුතාවයකි. කිසිම දෙයක් නොදැනෙන අවස්ථාවකය. වැඩි වැඩි වැඩි වස්තාවක් වැඩි බවත්ය. සමහර දවස්වල පැයක් වාඩි වී සිටියත් කිසිම දෙයක් නොදෙන අවස්ථා ඇත. සිතවිලි වලට පැයට සිටන විට දැනේ. සිතුවිලි වලට පැයට සිටින බව දැනේ. පැයම සිටින බව දැනේ. ගොඩාක් දුරට එන්නේ පවුලේ සිතුවිලිය. අනේ මන්ද පවුලේද? යම් යම් දේවල් වල ගැටි මේ දේවල් හරිද? මේ දේවල් වැරදිද කියා සිතමින් සිටී. මා සිටින්නේ මම සිතන්නේ ඒවා භාවනාවට බාධා කරයි. නමුත් මා හැමදාම භාවනාව කරගෙන යමි. සතුටක්ද දැනේ. ලොකු ස්වාමින් වහන්සේ කියනවා වාගේ මුකුත් නොකර ඉන්නවට වඩා උත්සාහයක් ගැනීම ගැන වාගේ ගැනීම ගැන වාගේ ප්‍රශ්නයේ මාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඇත්තටම මට නම් හිතෙන්නේ කියන්නේ ටිකක් තව ඕක ප්‍රගුණ කරන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් ගෙදෙද්දි කරනවට වඩා මෙහෙදි විශේෂයක් තේරෙනවද මොනවා හරි වර්ධනයක් තේරෙනවද කාගෙද කියලා කියන්න පුළුවන්ද? හොඳයි තිරුවන් සරණයි. දැන් මෙහෙ කරනකොට ගෙදර කරනවට වඩා මේ කියන්නේ වර්ධනයක් තේනවද හිතේ එකඟ බවක් තේනවද නැත්නම් පරණ විදිහමද මොනවගේද දැනෙන්නේ? සිතේ එකඟ බවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. නාසිකාග්‍රයට මට හුස්ම රැල්ල දැනෙන්නේ ඇත්තට මෙහි ආවට පස්සේ. පරයන්ක භාවනාවේ අනිත් එක මගේ ඔළුව පස්සට පස්සට ඉස්සරහට යන බවත් මට දැනුණා. අහහ. ඒ කියන්නේ භාවනා කරගෙන ඉක්තියක් මග යනකොට ඔළුව මෙහෙට පැද්දෙන වගේ දෙයක්ද වෙන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහොමද දැන් වාඩ් ලයින් එක ওই විදිය වගේ ඉරියව්වකින්ද නැත්නම් විරමණීය ගොතාගෙන වගේද කොහොමද වාඩ් ලයින් එක? බංකුවක කකුල. හොඳයි. එතකොට ආනාපාන සතිය දිගටම ගියාද ඊට පස්සේ ආනාපාන සතිය හොඳට සංසුන්ුණාට පස්සේද ওই වගේ චලනයක් වෙන්නේ? නැහැ මුලින්ම ටික පටන් ගත්ත විනාඩි 5ක් වගේ ඇතුළත ඒක වෙන්න පටන් ගන්නවා. විනාඩි 5ක් ඇතුළත ඔළුව හෙලනවා නිකන් ඔහම පැද්දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊට පස්සේ මගහැරලා ඒක නවතිනවාද නැත්නම් දිගටම පැද්දෙනවද? සමහරවිට නවතිනවා. සමහරවිට අතරින් පතර එහෙම වෙනවා. හොඳයි. ඒක බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන්ද? ඒක එච්චර ගණන් ගන්න තු යන්න පුළුවන්ද? හොඳයි. එතකොට නාසිකාග්‍රේ හොඳට හිත තියන් ඉන්නකොට ආස්වාස ප්‍රසවාසවල වෙනස තේරෙනවා. ඒ වගේ වෙනත් මේ කියන්නේ ඊට පස්සේ ආස්වාස දෙකක් අතර තියෙන වෙනස්කම් බව තේරෙන මට්ටමට තියෙනවද දැන්? නැහැ දැනට එහෙම තත්ත්වයක් නැහැ. මේ කියන්නේ කොහොමත් දැන් يعني හිත පිට යනවාද වෙන වෙන අරමුණු වලට යනවාද යනවා කියලා තින්නේ කොහොමද එහෙමයි ඒක ඉතින් ගණන් ගන්න එපා ඒක يعني යනවා ඊට පස්සේ අපි සතිමත් වෙනවා සතිමත් වුණාට පස්සේ ආයෙ ගලලා තියෙනවා ඊට පස්සේ ආයෙ ඉතින් ටිකක් හුස්ම රැලි දෙක තුනක් යනවා ආයෙ එළියට යනවා එළියට ගිය බව දැනුවත් වුණාට පස්සේ ආයෙ ගලලා තියෙනවා ඉතින් මේකම තමයි මෙන්න කිසිම මේ يعني ෂෝට් කට් එකක් නැහැ ඉතින් මෙහෙම යන්න වෙනවා ඉතින් අර වෙලා තියෙන අපේ සතිය ටික ටික ටික වර්ධනය වෙන්න වර්ධනය වෙන්න එළියේ ගිහිල්ලා මුලා වෙලා ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙනවා. දැන් දැන් අපි අපි තුමු එළියේ ගිහිල්ලා විනාඩි 5ක් විතර මුලා වෙලා හිටියා කියලා මේ පැය ඇතුලේ. පැය ඇතුලේ ඔන්න දැන් හොත් මිනිත්තු දෙක තුනක් බැලුවා. ඊට පස්සේ ඔන්න එළියට ගියා. දන්නේම නැහැ. ඔන්න මොනවා මොනවා හරි සිතුවිලි වල පැටලි පැටලි හිටියා විනාඩි 5ක්. කාලයක් ඔන්න සතිය දිනු කරන්න දිනු කරන්න විනාඩි 5ක් ඉන්නේ විනාඩි 3න් ඔන්නේ මතක් වෙනවා. ඊළඟ විනාඩියෙන් මතක් වෙනවා. තප්පර දෙකෙන් මතක් වෙනවා. අන්න ඒ වගේ මේක ක්‍රමානුකූලව අඩු වෙනවා. ඊට පස්සේ මතක් වුණාට පස්සේ මම ඉන්නේ දැන් ඉන්න ඕන මේ හුස්ම රැල්ලේ නෙමෙයි වෙනත් තැනක ඉන්නේ කියලා මතක් වුණාට පස්සේ අර වෙච්ච දේවල් ගැන සම්පූර්ණයෙන්ම අමතක කළා අපිට දැන් මේ අවස්ථාවේදී හුස්ම ගන්න පුළුවන් නම් එච්චරයි තියෙන්නේ. ඔක අර වෙන දේවල් ගැන පසුතැවෙන්නේ නැතුව ඉඳීමයි මෙතන වැදගත්ම දේ. මොකද අපි පසුතැවුනොත් අපරාධ මේ වෙලාවේ අර මං හිත හිතා ආවියට මේවත් හිත හිතා හිටියා. ආවේ මෙන්න මේ වගේ සිතුවිලි. දැන් මේ වගේ වෙලාවට මේ මට්ටමේදී කිසිම ඒ එන සිතුවිලි විග්‍රහ කරන්න යන්න එපා. තේරුම් ගන්න. මේ වෙනුවට බලන්න පුළුවන් තරම් මට පුළුවන් මේ මූල කමටහනේ ඉන්න. මූල කමටහනේ ඉඳද්දී ඔන්න හිත පිට ගියා. මොනවා මොනවාද හිතුවා. යම් අවස්ථාවක සිත නැවතත් මේ කියන්නේ වර්තමානයේ පැමිණියා නම් වෙච්ච දේ ගැන ආව සිතුවිලි ගැන ඔක්කොම අත්හැරලා දැම්මා මෙතෙන්ට මෙන්න. ඕකම තමයි ඒ කියන්නේ අපි අර පසුතැවෙනවා කියන එක අපි අතින් දාන කොටසක්. ඒක අත්හැරලා දාන්න ඊළඟට මේ ආපහු මෙතෙන්ට ඇවිල්ලා වැඩි වෙලාවක් මෙතන ඉන්න පුරුදු කරනකොට හරියයි. ඒක වෙන විශේෂ දෙයක් නැහැ. ඉතින් පුරුද්දෙන්ම තමයි යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. හොඳයි තේරුවන් සර් ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කාලයක පටන් ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරමි සක්මන් භාවනාව මුල පටන් ගැනීමේදී මා මෙතන සිටගෙන සිටිනවා යයි සිතා වම දකුණ වශයෙන්ුත් ඔසවනවා තබනවා යනුවෙනුත් මිනිත්තු 10ක් 15ක් සක්මන් කරමි පසුව නිමිත්තක් නොමැතිව පාදයේ යටිපතුල ස්පර්ශ වන ස්ථානවලට සිත යොමු කරමි ටික වේලාවක් භාවනා කරන විට සිත තැන්පත් වී සමාධිය ඇති වේ. දැස් බාගෙට පිය වේ. පාවී යන්නාසේ දැනේ. පරයන්ක භාවනාව. මූල කර්මස්ථානයේ පිම්බීම සහ හැකිලීමයි. මූල කර්මස්ථානෙට සිත යොමාගෙන සිටන විට ඊට ස්වල්ප මොහොතකින් සිතේ සමාධිය ඇති වේ. කිසිම දෙයක් නොදැනෙන ලොකු නිින්දකට වැටුණාසේ දැනේ. එහෙත් මා නිදි නැති බව දනිමි. හිස පහත් වෙන විට මා එයද සෙමින් සෙමින් ඔසවමි. නැවත නිින්දෙන් අවදි වුණාසේ සතිමත් වෙයි. ටික වේලාවක් එසේ සිටන විට නැවතත් නොදැනීම සමාධිය ඇති වේ. පැය එකහමාරක් දෙකක් සමහර අවස්ථාවල ඊටත් වැඩි කාලයක් මෙසේ සිටිමි. එම අවස්ථාව සිතුවිලි හෝ වේදනා නොදෙනේ. මා එම தത്വයට ඊටමත් ප්‍රිය කළෙමි. එහෙත් ඔබ වහන්සේ කමඨහන් සුද්ධ කිරීමේදී දුන් උපදෙස් අනුව මා නිමිත්ත අතහැර සිත නිදහස්ව තබා ගත්ෙමි. ඒ විටද ටික වේලාවකින් සමාධිසිත ඇතිවේ. එහෙත් පෙරමෙන් ගැඹුරු සමාධියක් නොමැති බව වටහා ගත්ෙමි. සතිමත් වී සිටින විට බව වැටහි. සිතුවිලි ඉඳ හිට එයි. සිතට නිදහස් ගතියක් දැනේ. හිසෙහි අත්වල ෂණික චලනයක් ඇතිවේ. ශරීරයේ සියුම් වේදනා දැනේ. ඔබ වහන්සේගෙන් උපදේශ ඔබ වහන්සේගේ උපදේශ පරිදි වේදනා දෙස බලා සිටිමි. ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදේශ පරිදි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගෙද කියන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. හුඟක් කල මේ தත්ත්වය අත්දකින්නවද නැත්නම් මේ අද ඊයේ ඉඳන් වෙච්ච දෙයක්ද? ඊයේ ඉඳන් තමයි අර தත්ත්වය කලින් මම අර ගැඹුරු සමාධියට වැටෙනවා ස්වාමීන් වහන්සේ දැන් නෑ මම කියන්නේ ඔය ගැඹුරු සමාධියට වැටෙන එක කාලයක් තිස්සම වෙනවා. කාලයක් තිස්සේ ඔව්. ඒ කියන්නේ අවුරුදු කීයක විතර දැන් භාවනා කරනවා? නෑ සාමාන්‍යයෙන් අවුරුද්දකට අඩු කාලයක්. අනික පටන් අරගෙනත් අවුරුදු අඩු කාලයක්ද? නෑ නෑ පටන් අරගෙන අවුරුදු 3ක් විතර වෙනවා. 3ක් විතර වෙනවා. එතකොට ඒ කාල පරිච්ඡේදය ඇතුළතදී පිම්බිම හැකිලිම මොද දිගටම කරගෙන ගිය භවනාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක සංසිඳීම සිද්ධ වුණා. සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සංසුණාට පස්සේ මොකද්ද කරන්නේ? සංසුණාට පස්සේ මුලදිම කියන්නේ නේද? ඔයිට කියන්නේ සාමාන්‍යයෙන් දිගට යනකොට සංසිඳෙනවා. සංසුණාට පස්සේ මොකද්ද කරන්නේ? කියන්නේ ඒ දෙස බලාගෙන සිටිනවා. ඔව්. වෙන වෙන තැන්වලට දාලා ඒවත් හොඳට නිරීක්ෂණයක් එහෙම වුණාද? නිරීක්ෂණ කරා නිරීක්ෂණ කරා. ඔව් නිරීක්ෂණ කරා. සක්මනේදිත් ඒ ඒ කියන්නේ දැනෙන දේත් එක්ක හොඳට යන්න පුළුවන් ගතිය තිබුණාද? එහෙමයි සාමාන්‍යයෙන්. මොකුත් නෑ මේ මෙනෙහි කිරීම මොකුත් නැතුව හොඳට ඒත් එක්ක යන්න පුළුවන්. මුලදී නිරීක්ෂණය කළා. මේ ඊට පස්සේ මට ඒක අවශ්‍ය වුණේ නෑ මං නිකන් සාමාන්‍ය විදිහට මේ බලන්න යනවා. ඔව් බලන්න යනවා. එතකොට මොනවද තේරුනේ? එතකොට ස්වාමීන් වහන්සේ මට පාය වෙලා යනවා වගේ තේරෙනවා මේ හිත පිට යනවත් අඩුයි. ඒක නොදැනීම එක කරනවා සතිමත් මේ කියන්නේ සමාධිය වගේ නිකන් S2ක් බාගෙට පිය වෙනවා. මේ ඒ අවස්ථාවේ. හරි. දැන් ඒ කියන්නේ S2 පිය වේගෙන වගේ එනෝටනේ අඳුරු වේගෙන වගේත් එනවද? නෑ නෑ එහෙම නෑ ස්වාමීන් වහන්සේ. හා. S2 පිය වේගෙන වගේ එනකොට ඉන් එහාට ඒ කියන්නේ සක්මනේ යන්න එපා. සක්මනේ යන්න එපා. එතන ඒ කියන්නේ හිටගෙන ඉන්න පුළුවන් නම් එතන නතර වෙන්න නැත්නම් සක්මනේ කොනට ගිහිලා නතර වෙන්න. නැත්නම් පරයන්කට එන්න තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඒ අවස්ථාවේ පරයන්කට යනවා. ඔව්. ඒක හොඳයි. මොකද ඒ කියන්නේ ඔය S2 පියවිගෙන එන්නේ හිතේ දැන් සමාධි පැත්ත හොඳට වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ තවදුරටත් සක්මන මේ හැදෙන සමාධියට බාධාවක්. මොකද සක්මන ටික රළුයිනේ මේ ඉරියව්ව. එතෙන්දී අපි නතර වෙලා එක්ක හිටගෙනම හේම පොඩ්ඩක් හිතට තැම්පත් වෙන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක කඩාගෙන නැතුව පොඩ්ඩක් ඉතින් කැඩේවි එනකොට පස්සේ ඇවිල්ලා ආයි ආයි හොඳට තැම්පත් වෙන්නයි දෙන්නේ. වෙන්න තියෙන්නේ. එතකොට දැන් පිම්බීම හැකිලිම ඔහොම අපිටම සංසිඳුණාට පස්සේ නිින්ද වැටෙන්නේ නිින්දට වැටෙන්නේ නැතුව දැන් දැන් කියවනේ මේ මේක ලියලා තිනවනේ දැන් මොකද සමාධියක ඉන්නවා කියලා. එතකොට කොහෙද අරමුණු කරන් ඉන්නේ? අරමුණක් නෑ ස්වාමීන් වහන්සේ. ඔහෙ බලාගෙන ඉන්නේ. ඔහෙ බලාගෙන ඉන්නේ. ඔව්. හැබැයි ගැඹුරු සමාධිය කියන්නේ නිකන් නිින්ද ගියා වගේ තමයි තේරෙන්නේ. ඒ වුණාට නිින්ද ගිහලා නැති බව තේරෙනවා මට. දැන් කොච්චර වෙලාවක ඉන්නවද? දැන් දැන් ඊයේ ස්වාමීන් වහන්සේ ඊයේ පෙරේදා කමට තන දැන් මම පැයක් විතර වගේ තමයි ඉන්නේ. ඉන්නේ. බලන්න මේ සක්මන් කරද්දිත් ඔය වගේ කියන්නේ අරමුණක් නැතිව යන බතක් බලන හැම නැද්ද? අරමුණක් නැතුව යනවා සාමාන්‍යයෙන්. අරමුණක් නැතුව යන්නේ. ඒ කියන්නේ දැන් නිකන් පා වෙනවා වගේ යන කය යනවා. තමන්ගේ හිතේ ලොකුවට අර අර දැනෙන දේවල් වලට හිත බහින්නේ නැහැ වගේ. නෑ සාමාන්‍යයෙන්. හොඳයි. ම්ම් එහෙමනම් දැන් ඉඳගත්තර පස්සේ අ ආ මේ මොකද්ද කායික වශයෙන් මේක බලන්නේ නැතුව කෙලින්ම නිකන් වාඩි වෙලා හිත දිහා බලන්න බෑද? එහෙම බලන්න- පුළුවන් කරන්න ස්වාමීන් වහන්සේ. පුළුවන්ද? ඔව් ආ, එහෙම තමයි ඉන්නේ. right. එහෙමනම් දැන් ආ, මෙතෙන්ට යන්න අවශ්‍ය නැහැ. මේ කියන්නේ පිම්බෙම නෑ හැකිලිමට නෑ ඒකට මම දැන් යන්නේ නෑ ස්වාමීන් යන්න වහන්සේ. හරි. ඒකට යන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් يعني මෙතෙන්ද දැන් අපි ටික ටික අර අපේ බර කළා, හිර කළා, වීරය යොදලා ගන්නවා වෙනුවට පුළුවන් තරම් කියන්නේ ඉන්න ඉරියව්ව උනත් පුළුවන් තරම් සැහැල්ලු කරන්න. ඉන්න දැන් අපි සාමාන්‍යයෙන් කොහොම වාඩිලා ඉන්නවා නම් ඒ වෙනුවට බොහොම නිකන් අර ලිහිච්ච පැත්තකට යන්න ඕනේ. ඕනම් පොඩ හේතුණත් කමන්නේ නැහැ. ඒ තරමට පුළුවන් තරම් කායික පැත්ත ලිහිල් කරන්න. ලිහිල් කළා බොහොම සංසුන්ව හිත දිහා බලන් ඉන්න. බලන් ඉඳද්දි මොනවා මොන හරි ඒවි එන්න ඉඩ එන එන ඇවිල්ලා ඒවා සුද්ධ වෙන තරමට හොඳයි. එහෙමයි සාහන. අපිට කොහොම ආවා ඔය ටිකක් මේකෙන් දැන් මේ ඒවට අහු වෙන්නේ නැතුව දැන් බලන්න පුළුවන් හැකියාව තියෙනවනේ. එහෙමයි සාමනහස. ඒ එනවා. ඊට පස්සේ ඒක මේ බැලුවා, ඔන්න අයින් වුණා. බැලුවා අයින් වුණා. ඒකදී ආයෙත් නැවතත් අර වගේ විවේක ගතියට එනවා නම් ඒකේ ඉන්න ඔය දැන් ඔය ඔය සමාධි ලක්ෂණය, ඔය සමාධි ගතිය අපි තුමු මාස කීපයක් විතර මම වගේ අත්දකලා තියෙනවද? එහෙමයි සාමනහස. එහෙමනම් දැන් ඊටත් ඕකේ. දැන් එහෙමනම් ටිකක් වැඩි ඉඳගෙන ඉන්න එපා. එහෙමද සමහරවිට. මොකද ඒ කියන්නේ ඕකේ සමාධිය අර මෙතෙක් අපි කතා කරපු වෙන තේරෙන්නේ නැති හුඟා. කොතෙන් දැන් සමාධි කරන්න ගියොත් මේ පැත්තෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ හින්දා ගැඹුරට සමාධියක් අනිත් කටයුතු කරද්දිත් හිත හිස්සද දැන් තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් වෙලාවට. ඔව් දැන් වෙන සිතුවිලි එන්නේත් නැද්ද? නෑ එහෙම එනවා අඩුයි ස්වාමීන් වහන්සේ. දැන් පොඩ්ඩක් මේ ඉන්න ඉන්න කාල පරිච්ඡේදය අඩු කරන්න. ඒ කියන්නේ හිත බොහොම සැහැල්ලුවෙන් ඉඳද්දී එයාම බොහොම මු르දුව යනවා නම් කමක් නැහැ. ඒ නැතුව ටිකක් අර දැන් පිම්බිම හැකිලීමත් බලලා ඒකෙන් හොඳට එකඟ කළා ඉන්දැද්දි ගැඹුරකට යාම දැන් මෙතෙන්දී බරපතලයි ටිකක්. බරපතල කියන්නේ අර හිර කරනවා වගේ ගතියක් නේ තියෙන්නේ. එහෙම නැතුව පොඩ්ඩක් නිකන් බොහොම මු르දු විදිහට ලිහිච්ච ස්වරූපයෙන් හිත දිහා බලන් ඉන්න එන සිතුවිලි වලට මුලා නොවි ඉන්න ඒවැ ඕනනම් මොනවාද ඇතුලේ තියෙන දේ කියන්නේ ඇතුලේ පොඩ්ඩක් අන්තර්ගතයේ වශයෙන් තේරුම් ගන්න. ඒක තේරුම් ගනිමින් දැන් ඇත්තරම මේ කියන්නේ දවස පුරාම යන්න තියෙන්නේ කියන්නේ හිත දිහා බලාගෙන. කියන්නේ නැගිටිච්ච නැගිට මොහොතේ ඉඳන් පොඩි හිත ගැන අවධානයක් තියෙන්න ඕනේ. එතකොට එතකොට මොනවාද මේ හිතට එන්නේ? ඒවා ගැන මුලා නොවි. පුළුවන් තරම් හිත බේර ගන්න බලන්න. හිත පුළුවන් තරම් විවේක වෙන්න බලන්න. හිතට වෙන අනවශ්‍ය විතර්ක මුකුත් දාන්න යන්න එපා දැන්. කියන්නේ දැන් අපි හිත හිතා ඉන්න ගතිය තියෙනනේ ඒවා සෑහෙන්න අඩු කරන්න. හොඳයි සාමාන්‍ය. වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්න දේවල් පුළුවන් තරම් අඩු කරගන්න බලන්න. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඉතින් අනිත් කටයුතු සියල්ල බැහැර කරන්න ඕනේ කියලා. මොනවා මොන හරි කටයුතු කරද්දී අයිතිත වෙහෙසටපත් වෙනවා. ඒකෙන් හැබැයි ඉතින් අපි ආයි භවනා කරන වෙලාවේදී අර ඒ වෙහෙස නිවා ගන්නයි තියෙන්නේ. භවනා කරන වෙලාවේදී ආයි බලනවා කොහෙද හිත ආතතිගත වෙලා තියෙන්නේ. ඒවා තේරුම් අරගෙන අන්නේ ඒ තැන් වලට ඒ හිර වෙලා තියෙන තැන් වලට ආයෙමත් පොඩ්ඩක් හිතට ඒ අපි තුමු කොහේ හරි නිකන් ආයි මොකක් හරි සිද්ධියක් මතක් කරලා නැවත නැවත සිතුවිලි එනවනම් ඒකට දැන් ඒ සිද්ධියෙන් බැහැර වෙලා ඒකට යන්න දෙන්නයි තියෙන්නේ. ඉතින් දැන් තනිකරම හිත ඒ කියන්නේ චිත්තානුපසනාව පැත්තකින් තමයි යන්න වෙන්නේ. ඔව්. හොඳයි හොඳයි. ඒතර සාමාන්‍යවස සමාධියට ඉක්මනින්මපත් වෙනවා කියන්නේ මේ මෙනෙහි නොකලත් මේ ඒක තමයි. දැන් කියන්නේ හුඟක් දැන් සමාධියේ දැන් හුඟක් ඔය කියන්නේ අත්‍තරම කාන්තාපක්ෂයේක හොඳක් සමාධි පැත්ත වැඩි. සමාධිය ප්‍රබල ගතියක් තියෙනවා. ඉතින් ඒකේ සමාධිය ඉඳීම හරහා හානිකර සබහායක් එනවා ඔය ඔය හරියට යනකොට. ඒ කියන්නේ උඟා සමාධිය ඉඳීම හරහා ඊළඟට මේ චිත්තානුපසනාවක් වෙන්න වමනා කරන අමුද්‍රව්‍ය නැහැ. මොකද අරකින් කොම නතර වෙලා. අරක ගියා එතනම හොඳට ඉන්නවා. සමාධියත් ප්‍රබලයි. ඒ හරහා මේ එන්නේ නැහැ ඊළඟට සිතුවිලි මොකක්වත් එන්නේ නැහැ. ඒක මෙතෙන්දී කියන්නේ ඉදිරි ගමනට කියන්නේ ඉදිරි ගමන තව නිකන් මේ අඩපණ වීම බාධාවක් වගේ දෙයක් තියෙන. එහෙනම් වැඩි දැන් සමාධි කරන්න යන්න එපා. ඉඳගෙන ඉඳගෙන ඕනනම් වැඩි නොකලත් කමන්නේ. නිකන් අනිත් නිකන් බලාගෙන ඉන්න. නිකන් පොඩ්ඩක් බලාගෙන ඉන්න. අනිකුත් කටයුතු කරද්දි තමයි දැන් අපේ සිත පිළිබඳව අපිට වැටහීමක් එන්නේ. ඒකත් බොහොම මු르දු මේක හැමතිස්සෙම බලන්න මම මේ ඉන්නකොට මේක දිහා බලන් ඉන්නකොට මගේ හිතේ ආතතියක් තියෙනවද? මම නිකන් ඕ නිකන් මේ වොමනාවෙන් බරපතල විදිහට බලන්නේ නිකන් බොහොම නැත්තම් බොහොම මේක සැහැල්ලුවෙන් මුරුදු විදිහට බලන්නේ. ඕනම දෙයක් දිහා මුරුදු විදිහට බලනවා නම් ඒ කියන්නේ හිතේ ආතතියක් නැහැ. තමන්ට තේරෙන يعني නිකන් බොහොම කය කයට හැමතිස්සම නිකන් පොඩ්ඩක් හිත යොදලා බැලුවොත් අපි දැඩිව ග්‍රහණය කළා. බොහොම බරපතල විදිහට බලන වෙලාවේදී නිකන් මේ නලල රැලි වැටිලා මේ ඇඟ ටිකක් මේ තද බල වෙලා සමහරට දත් එකට වැදිලා ඔය වගේ පොඩි පොඩි පොඩි දේවල් තියෙනවා. ඒවෙන් අපිට තේරෙනවා මේකේ ආතතියක් තියෙනවා. එහෙම ඒ ගතිය පුළුවන් තරම් අඩු කරන්න. අනිකුත් කටයුතු කරද්දිත් බලන්න මේ ආතතියෙන් තොරව හිත නිදහස්ව තියාගෙන යන්න. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාවේදී සතර කමඨහන් මෙනෙහි කිරීමෙන් පසු ආනාපාන සති භාවනාව වැඩිමිට ආරම්භ කරමි. ආනාපානයේදී හුස්ම නාසිකාග්‍රයෙන් ඇතුල්වන බව හොඳින් දැනේ. එම හුස්ම රැල්ල උඩු තල්ලේ කෙළවර තෙක් ස්පර්ශවන බව නිරීක්ෂණය කෙලිමි. ප්‍රශ්වාසයේදී එම හුස්ම රැල්ල විටක නාසිකාග්‍රයේ දෙකෙන්ද විටක එක් නාසිකින්ද දැනි උණුසුම්ව පිටවී යයි. මෙසේ සිදු කිරීමේදී විටක හුස්ම රැල්ල අතුරුදහන් වූ වාසේ නොදැනීද යයි. මෙනෙහි කිරීමෙන් එය නැවත ස්පර්ශවන ස්පර්ශවනු දැනේ. හිත පිටත යන අවස්ථාද වේ. මෙනෙහි කිරීමෙන් නැවත වැඩිවීමට වීරිය කරමි. පමණක් අවස්ථා පමණක් අවස්ථාවලදී හුස්ම රැල්ම රැල්ල වැඩෙන්නේම නැත. පස්සට හුස්ම රැල්ල දැනෙන්නේම නැත. ඒතද වීරිය කර නොවැඩෙන විට පර්යංක භාවනා සක්මන ආරම්භ කරමි. පරයන්කය නවතා සක්මන ආරම්භ කරමි. සක්මන උපදෙස් ලැබී ඇති අයුරින් වඩන්නෙමි. සිත දෙපා වලට යොමු වේ. මම දැනෙන්නේ මට දැනෙන්නේ දෙපය નિરાයාසයෙන් ඉදිරියට යැවෙන බවයි. පයේ යටිපතුලේ තනින් තන තදින් ගැටීම්ද සියුම්ම ගැටීම්ද හොඳින් දැනේ. ඊටමත් නිහඬ වේලාවක් නම් වැලි පෑගෙන හඬද දැනේ. දිනක සක්මනදී මම මගේ දෙපා කඳ ඔසවාගෙන යන්නාසේ වෙන්ව දැනේ. මෙසේ දැනුනේ පැයක පමණ හෝ විනාඩි 45ක් පමණ සක්මනේ යෙදුණු පසුවය. තවදුරටත් මෙම භාවනා ක්‍රමයේ වැඩිම සඳහා ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. ඇත්තටම වැඩි يعني මේ හොඳට ක්‍රමයේ තේරලා තිනවා. Tamanට කයේ බරගති තේරලා තිනවා. දැනෙන දේවල් තේරලා තිනවා. ඕනනම් ඒ ඒ තේරෙන ගතිවලත් තා හොඳට নিমগ্ন වෙලා බලන්න. හිත කියන්නේ මෙතෙන්දී අලුතෙන් දේවල් හඳුනා දීමට වඩා දැනෙන දේ තව හොඳට දැන ගැනීමක්, තව හොඳට විස්තර අලුතෙන් එකතු කර ගැනීමක්, ඊළඟට දැනෙන දේවල් වල කොහොමද මේක පටන් ගන්නෙ, මේක වෙනස් වෙන්නේ කොහොමද, මේක අවසන් වෙන්නේ කොහොමද කියලා අර ඒ දැනෙන ඊටාම සූක්ෂම දැන් අපිට දැනෙන දේවල් රාශියක් තියෙනවනේ අපිටම තද ගතියක් දැනෙනවා. ඒකට පස්සේ ඔන්න කකුල ඔසවද්දී දැනෙන්නේ සැහැල්ලු ගතියක්. එතකොට දැන් තද ගතිය දැනෙද්දිත් බලන්න පුළුවන් මේ තද ගතිය කොහොමද පටන් ගත්තේ ඒක වෙනස් වෙන්නේ කොහොමද ඒක අවසන් වෙන්නේ කොහොමද? ඊළඟට දැන් සැහැල්ලු ගතියක්. ඔන්න සැහැල්ලු ගතිය කොහොමද පටන් ගත්තේ? ඒකත් වෙනස් වෙනවද නැත්නම් එකම ප්‍රමාණයෙන්ද තියෙන්නේ? ඒ වගේ අර Tamante දැනෙන සුළු සුළු ඊටාම සූක්ෂම මට්ටමේ ඒ ලක්ෂණවලත් බලන්න පොඩි පොඩි ඔය වගේ තව තව තව මේවා තියෙන විස්තර තේරුම් ගන්න. ඉතින් ওই වගේ තමයි අපිට අර හොඳට තව මේකේ වමනා කරන සම්පජඤ්ඤයේ පැත්ත දියුණු කරගන්න තියෙන්නේ. ඉතින් වෙන මේක මේක සෑහෙන කාලයක් ප්‍රගුණ කළ යුතුයි. මේකෙන් අපි එකපාරට ඉස්සරහට යන්න බෑ. මේක සෑහන කාලයක් ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න තමයි හිත තේරුම් ගන්න මේවා තියෙන අර අපිට මුලින් ඔය පෞද්ගලික ලක්ෂණ වැටහෙනවා. ඊට පස්සේ පෞද්ගලික ලක්ෂණ හරහා ඒවැය තියෙන මේ ඇති නැතිම් ස්වභාවයක් වශයෙන් එයාගේ තියෙන සංකත ලක්ෂණ තේරෙන්න ගන්නවා. ඒවත් හොඳට තේරෙද්දි තමයි ඊට පස්සේ තව එහාට මේ නුවණක් වශයෙන් ත්‍රිලක්ෂණයක් වැටහෙන්න ගන්න. ඉතින් ඒක අපිට පොතේ පතේ තිබුණ පමණින් අපිට ඉස්සරහට යන්න බෑ. මේක හිතට තේරෙනකම්ම ඔහේ ඕකම කර කර ඉන්නයි තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉස්සරහට යන්න ඕනේ කියලා හදිස්සි වෙන්නේ නැතුව මේ මේ තුලම සතුටක් භුක්ති විඳින. දැන් හිත පිට යන්නෙත් නැහැ. සැහැල්ලුයි. මේ ඉන්නෙත් බොහොම සරල දෙයක. මේ සරල දේ තුල දැන් හිත හරිය සතුටින් සැහැල්ලුවෙන් කටයුත්ත කරනවා. එතෙන්ද තමන් කරන්න තියෙන්නේ බොහොම ඒ සැහැල්ලුව තුලම මේකේ තව පොඩ්ඩක් ඕනනම් පුළුවන් ද තමන්ට මේකෙන් තව විස්තර පොඩ්ඩක් බලා ගන්න කියලා අන්න හිත තව පොඩ්ඩක් උනන්දු කරලා දෙන්න. එපමණයි ඉතින් අපිට කියන්නේ අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ. භවනාව දිගට අඛණ්ඩව කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ. මම ඔබ වහන්සේගෙන් ලැබී ඇති උපදෙස් අනුව පරයන්කෙහි සක්මනත් දෙකම කලක සිට අනිමිත්ත වශයෙන් වඩමි. ටික වේලාවක් පරයන්කේ ඉන්නා විට නිදිමත ගතියක් ඇවිත් නිශ්චල විවේක බවකටපත් වෙයි. ප්‍රීති ප්‍රමෝදයක්ද ඇති වෙයි. ටික වේලාවක් එසේ ඉන්නා විට බුදුන් වහන්සේගේ මේ ධර්මයේ මොනතරම් ආශ්චර්යද විශිෂ්ටද යයි සිතෙනවා. ඒවට උදාහරණද සැපේනවා. අපේ සම්මුති ලෝකයේ සිදුවන්නේ සරල දෙයින් සංකීර්ණ දෙයට යාමයි. එහෙත් බුදුන් වහන්සේ උගන්වන්නේ ක්‍රම සහ විදි සමීකරණ ආදී සියල්ලම මුලින් මුලින් දාලා පසුව ඒකව නිශ්චලව ඉන්න. ඉන්නට අරමුණු රහිතව. එනම් සංකීර්ණ තත්වයෙන් සරලවන්නට මේ පිළිබඳව මට තවදුරටත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය වන්නේ ඒ වෙලාවේදී. මගේ සිතට විවිධ අදහස්, මතාන්තර, විතර්ක ආදී පහළ වන නිසායි. ආශ්වාස ප්‍රශ්වාසය ගැනද එවැනි විතර්ක පහළ වීම নিরතුරුවම සිදුවෙන්නක්. මේවා ඇතුළත කතා නේද කියලත් මට හිතෙනවා. එසේනම් මෙවැනි ධර්ම කරුණු ගැන විමසිලිමත් වීම නුසුදුසුද? සුදුසු නම් කුමන වේලාවකදයි පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතය. හොඳයි. ඇත්තරම දැන් අනිමිත්ත ඒ ස්වභාවයේ ඉඳද්දි කිසි දෙයක් හිතන්න යන්න එපා. ඒ අපි එතෙන්දි මොනවා හරි හිතනවා නම් ඒකට බාධාවක්. එතෙන්දී අපිට මුකුත් නොකර ඉඳීමෙන් තමයි ඒකට අනුග්‍රහ කරන්න තියෙන්නේ. ඉතින් අනිත් කටයුතු කරද්දිත් හිත පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න. විවේකයේ හරහායි මේක වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී බොජ්ජංග වැඩෙන්න නම් අපි හිතට විවේකයක් ඇසුරු කරගෙනයි බොජ්ජංග වඩන්න තියෙන්නේ. ඊළඟට හිතට එන දේවල් තියෙනවා නම් ඒවා අතහරින හැඟීමකින් නැත්නම් ඒවා අතහැරලා දාන ආකල්පයකින් තමයි මේක වඩන්න තියෙන්නේ. ඒකයි විවේක නිසිතං කියන්නේ විවේකයක් ඇසුරු කරන්න තියෙනවා. විරාග නිසිතං මේවා එක එකක්වත් දැන් බාහිර තියෙන කිසි දෙයක් ඒ තුළට එන කිසිම අරමුණක් ගැන ලොකු ග්‍රහණය කිරීමක් ඒවා ගැන උද්දාමයටපත් වීමක් සතුටු වීමක් නැහැ. ඒ වෙනුවට ඒවා තියෙන එක්තරා අන්දමකින් වෙන තේරෙන වචනකින් කියනවනේ එක්තරා අන්දමක ඇල්මැරුණු ස්වභාවයක්. ඔහොම කියන්නේ ඕක සෑහෙන කාලයක් කරන්න කරන්න තමයි ඉතින් Tamanට මේ කියන්නේ Taman තුල තියෙන අර අපිව මෙතෙක් කාලයක් සංසාරේ ඇවිද්දෝපු මේ ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් පිළිබඳ Tamanටම වැටහීමක් එන්න ගන්න. ඒ කියන්නේ ඒක අපිට දැක ගන්න හරි අමාරු හුඟාක් සිතුවිලි බහුලව අනිත් කටයුතු බහුලව තියෙන වෙලාවට දැන් මෙතෙන්දී හොඳට හිත නිස්කලංකව හිස්ව තියෙද්දිත් ඔන්න මොන මොන හරි එනවා. ඒ ඒ එන එන එක හරහා අපිට තේරුම් ගන්න පුළුවන් ඔන්න මේ වගේ චරිතයක් මට තියෙන්නේ. මෙන්න මේ වගේ ස්වභාවයක් මේ වර්තමානයේ දැන් තියෙන්නේ. කියන්නේ අපේ ඔය ස්වභාවයත් දවස පුරා වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ගන්න ආහාරය හරි නිසා පවා වෙනස් වෙන්න පුළුවන්. සමහරට උදේ වෙච්ච දේවල් හරහා ඔක්කොම ටික වෙනස් වෙන්න පුළුවන්. ඔය වගේ හුඟක් ඇත්තටම මේ හරි අමාරුයි මේකේ රටාවක් හොයාගන්නත් කෙසේ නමුත් අපිට ඒ ඒ වෙලාවෙදී මෙන්න මේ වගේ සිතුවිලි ටිකක් බහුලයි. මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ සිතුවිලි ටිකක් බහුලයි. කියලා අන්න ඒ වගේ පොඩ්ඩක් අපිට යම් පමණක තේරුම් ගැනීමක් කරන්න පුළුවන්. ඒවා තේරුම් ගනිමින් පුළුවන් තරම් මේ මේවයින් බේරෙන්න තමයි තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ මේක භාවිතා කරන්නේ මෙතෙන්ට වෙලා මේක මේ මේ මත රැඳිලා ඉඳීම නෙමෙයි මේක භාවිතා කරනවා අපි එක්තරා අන්දමක හිතේ නිකන් මේ නිවස වගේ හිතේ gedara වගේ දැන් මොකද මේ මේ gedara මේ තන කිසි කෙලෙෂයක් නැහැ හිතේ තියෙන එක්තරා ඊටාම පවිත්‍ර ස්වභාවයක් දැන් මේ පවිත්‍ර ස්වභාවයට සාපේක්ෂව ඔන්න සිතුවිලි මොනමනා හරි ආවහම Tamanට හොඳට ඍජුවම පැහැදිලිවම තේරෙනවා දැන් මං හිතිය තැනට වඩා දැන් මේක මේ ඇවිල්ලා තියෙන தත්ත්වය ආතති ආතතිගත වෙලා තියෙන්නේ ඊළඟට මෙතන කෙලස් සරිතයි සෙලස් බරිතයි කියලා අන්න තේරුණා නම් හිත කැමති වෙන්නේ නැහැ දැන් මේ කෙලස් එක්ක ඉන්න. එතකොට ඒක හිමීට අයින් කරන්නයි තියෙන්නේ. ඉතින් ඔය විශේෂයෙන්ම මහා ශුන්්‍යත සූත්‍රයේ මේ මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේ ඉතින් සෑහෙන ඉතින් ලොකු විස්තරයක් කරනවා. අපි හිතමු විවිධාකාර කටයුතු කරද්දී බලන්න කියනවා ඒ ඒ වෙලාවේදී කෙලෙස් ඇති නොවන විදිහට හිත බේර ගන්න. එහෙම ටිකක් එක්තරාන්දමින් අදිෂ්ඨානයක් තියාගන්න වෙනවා. මේ හිතේ කොහොමද මම කෙලෙසුන්ගෙන් තොරව තවදුරටත් පවත්වන්නේ? කියලා ඒ පැත්තට ඡන්දයක් මේ වර්ධනය කරගන්න අවශ්‍යයි. ඉතින් අපි සාමාන්‍යයෙන් සම්මා වායාමයේ කියන්නේත් නූපන් කෙලෙස් නූපදවන්නත්, උපන් කෙලෙස් බැහැර කරන්නත්, ඊළඟට නූපන් කුසල් උපදවන්නත්, උපන් කුසල් වර්ධනය කරගන්නත්. ඒ වගේ හොඳ ඒ වීරය අපි පොඩ්ඩක් මෙනෙහි කරගෙන තවදුරටත් මේ ඉන්න ස්වභාවය මේ තියෙන හිතේ පවිත්‍ර භාවය මට තා පොඩ්ඩක් රැක ගන්න පුළුවන්ද? එහෙම හැබැයි අර කලිනුත් මතක් කළා වගේ ඒ ඒ රැකගන්නේ දැන් ටික ටික හුඟා ගැඹුරු සමාධියක අනුසාරයෙන් නෙමෙයි ගැඹුරු සමාධිය අසුරු කිරීමකින්ම නෙමෙයි ඒ වෙනුවට හිත ටිකක් නිදල්ල යන්න හැරලා හිත පොඩ්ඩක් නිදහස දීලා හරියට අර මේ අපි නූලකින් සරුංගලයක් අරගෙන ඉඳද්දි නූල කඩලා දැම්ම වගේ දැන් පොඩ්ඩක් හිතට යන්න දෙනවා දීලා බලනවා දැන් මොනවද කරන්න මෙයා. එතකොට තාමත් ඉතින් කෙලස් වලට තමයි යන්නේ මොනවා හරි ග්‍රහණය කරනවා. ඒ ග්‍රහණය කරද්දී ඔන්න එතනමින් බෙර ගන්න ඕනේ. ග්‍රහණය කළා, තේරුම් ගත්තා, ඔන්න ආතතිගත වෙලා තියෙන්නේ. ඉතින් අතහරින්න ඕනේ. අතහැරියනම් ඔන්න ආයෙ හිත නිදහස් වෙනවා. ආයෙ තව තැනක් අල්ලනවා, තේරුම් ගන්නවා, එතනින් අතහරිනවා, ආයෙ නිදහස් වෙනවා. ඉතින් මේ මේ දේ සෑහෙන කාලයක් ඉතින් දිගට දිගට වෙන්න වෙන්න වෙන්න ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය චitte චිත්තානුපස්සේ විහෙරති චිත්තං විරජ්‍යති විමුච්ඡති අනුපාදාය ආසවේහි. දැන් මේ හිත දිහා බලාගෙන මේ කටයුත්ත කරන්න කරන්න හිත අරමුණු වලින් බැහැර වෙනවා. විමුක්ත වෙනවා. ආශ්‍රව ධර්මයන් ඇසුරු කරන ස්වභාවය, ආශ්‍රව ධර්මයන් පෝෂණය කරන ස්වභාවය අඩු වෙනවා. ඉතින් අපි ආශ්‍රව ධර්මයන් පෝෂණය කරන රටාවක තමයි සාමාන්‍යයෙන් අපි තුමු විශේෂයෙන්ම ගිහි ජීවිතය කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි සංසාරේ එන්නේ ආශ්‍රව ධර්මයන් පෝෂණය කර කර. ඉතින් ඒ නිසා අපිට ගැලවීමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආශ්‍රව ධර්මයන් පෝෂණය නොකරන මාර්ගය. ඒතකොට විපස්සනාවේදී අපි විශේෂයෙන්ම ඔය සති සමාධි ප්‍රඥාවන් දියුණු කරගෙන මේ අපේ හිතේ තියෙන හිත වැඩ කරන රටාවන් වල يعني රටාවන් වලට තමයි මේක يعني මෙතන කෙනෙක් පුජ්‍යලයක් ඉඳගෙන අපිව දුවවනව නෙමෙයි. අපිව මේ සංසාරේ දුවවනව නෙමෙයි. අපේ හිතම යාගේ පුරුද්දට දුවනවා. එයාගේ පුරුද්දට මොනවා හරි දෙයක් අල්ලනවා. ඒ අල්ලන්න අල්ලන්න අපි දැන් මේ ධර්මයේ හරහා දැන් තේරුම් අරගෙන අල්ලන්න නැති වෙන්න අල්ලුවා නම් බේර ගන්න ඕනේ. එයා අල්ලනවා පුරුද්දට ඇල්ලුවාට පස්සේ ආයෙතින් මුදව ගන්නවා. ආයෙත් පුරුද්දට අල්ලනවා. ආයෙ බේර ගන්නවා. ඉතින් මේ විදිහට දැන් කාලයක් තිස්සේ කරන්න කරන්න අර ඒ රටාව හිමීට හිමීට හිමීට හිමීට අඩපණ වේගෙන, ෂය වේගෙන යනවා. ඉතින් ඒ ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේ දවසෙන් දෙකකින් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපි සෑහෙන ඉවසීමකින් තමයි යන්න වෙන්නේ. මේක අපිට මේ ස්පීඩ් කරන්න කියලා මුකුත් එහෙම අමාරුයි. බුදුහාමුදුරු කියනවා දැන් ඔය උපමාවකින් කියනවා නම් අ සූත්‍රයක් තියෙනවා වාසි ජටෝපම සූත්‍රය කියලා. දෙන්නේ හොඳම හිත කාවදින උපමාවක් දැන් මිනිසෙක් ඉන්නවලු මේ ගස් කපලා ජීවත් වෙන. එයා ගාව තියෙනවා පොරවක්, වැයක් තියෙනවලු. ඉතින් එයා ගාවේ තියෙන වැය ඉතින් හොඳට කැපෙනවා. මේ ඉතින් ඒ හැමදාම ඉතින් කරන්නේ අර රස්සාව තමයි. කාලයක් යනකොට මේ තේරනවලු දැන් අවුරුදු ගාණක් ගියාට පස්සේ මේ වැයේ මිට ගෙවිලා. දැන් පාවිච්චි කරන්න බෑ. දැන් අලුත් මිටක් ගහන්න වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ දැන් මේ එක දවසක මිට ගෙවිච්ච ප්‍රමාණය අපිට මයින්න පුළුවන්ද? එහෙම මයින්න බෑ. අපි හැබැයි කාලයක් තිස්සේ මේ මේ දේ කරන්න කරන්න කරන්න කරන්න හැබැයි හොඳටම තේරෙනවා දැන් නම් මීට වඩා නම් මේ මිටත් එක්ක යන්න බෑ. මේ අලුත් මිටක් ගහන්න ඕනේ. කියලා හොඳටම තේරෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ ආශ්‍රව ධර්මයන් ෂය වෙන්නේ. මේකේ දවසක් ඇතුළතදී කොයිතරම් ආශ්‍රව ධර්මයන් මේ අපේ පුහුණුව හරහා ගෙවුනද කියලා තක්සේරුවක් කරන්න බෑ. හැබැයි කාලය ඇතසේ කරන්න කරන්න කරන්න කරන්න අන්න මේවැ සෑහෙන පමණ කඩුවීමක් Tamanට තේරෙවි. තේරෙන්නේ ඇත්තටම දැන් ඉස්සරනම් අපි අර කිව්වා වගේ සෑහෙන ගැඹුරු සමාධි හරහා වීරයෙන් වීරය හරහා තමයි හිත පිරිසුදුව පවත්වන්නේ. හැබැයි කාලයක් තිස්සේ ඔන්න දැන් මොකද ඒවා එහෙම කරේ නැත්නම් තාම ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් හොඳට ප්‍රබල හින්දා කෙලස් ගහනවා. කෙලින්ම කෙලස් වලින් වදිනවා. හැබැයි අරව ෂේ වෙලා නම් අපිට හැකියාව තියේවි වැඩි වීරයක් නැතුව අඩු සමාධියකින් ඒ පැත්ත තවත්තන්න. ඔකයි සිද්ධිය. එතකොට යා නිකන් දැන් ඒකනේ රහතන් වහන්සේලා වෙලා තියෙන්නේ. රහතන් වහන්සේලාට ආයි සමාධිවල ඉන්න ඕනේ නැහැ මේ කෙලෙස්ුන්ගෙන් තොරව ඉන්න. වීරයක් අවශ්‍ය නැහැ කෙලෙස්ුන්ගෙන් තොරව ඉන්න. ස්වභාවයෙන්ම රාගය සම්පූර්ණයෙන් ක්ෂය වෙලා, ද්වේෂය සම්පූර්ණයෙන් ක්ෂය වෙලා, මෝහය සම්පූර්ණයෙන් ක්ෂය වෙලා. දැන් උන්වහන්සේලා නිකන් ඉන්නකොටත් කතා බහ කරනකොටත් හිතේ රාගයක් නැහැ. ඊළඟට අනිත් අය බනිනකොටත් ගහනකොටත් හිතේ ද්වේෂයක් නැහැ. ඉතින් අනිත් කොයි දේ මුලා කරන අරමුණු තිබුණත් ඒත් මුලාවක් වෙන්නේ නැහැ. මොකද ඒ රාග ද්වේෂ මොහයන් සම්පූර්ණයෙන් ඡය වෙලා. ඉතින් ඒ වගේ ඉතින් එහෙම ඡය වෙලා නම් අලුතෙන් උත්සාහයක් දරන දෙයක් නැහැ. අන්තිම ඒ නිසා අපි අර මේවැයේ කෙලෙසුන්ගේ ඡය වීම නැත්නම් දුර්වල වීම අඩුවීම තේරුම් ගන්න පුළුවන් අපිට යම් පමණකින් මම ඉස්සර තරම් ලොකු උත්සාහයකින් තොරව දැන් මගේ හිත ටිකක් පිරිසුදුව තියෙනවා ඉස්සරට වඩා. ඉස්සර තරම් මම උත්සාහයක් දරන්නේ නැහැ. දැන් ලොකුවට මම බුදු පැය ගණන් තිස්සේ මම සමාධිවල ඉන්නේ නැහැ. හැබැයි ඒත් හිතේ තියෙනවා යම් කමක නිෂ්කලංක ස්වභාවයක්. ඒත් හිතේ තියෙනවා යම් පමණක නිදහස් ස්වභාවයක්. කියලා අන්න Tamanටම ටික ටික ටික තේරෙන්න තේරෙන්න තමයි ඉතින් මේවැ යම් පමණක අඩුවීමක් මේ බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු ගමනක් තමයි තියෙන්නේ. ඉතින් අනිත් එක ඉතින් අපි බලාපොරොත්තු වුණත් හැමදාම ඉතින් දැන් මේක කරනවා. ඉතින් මේක දැන් අනිවාර්යයෙන් මේ පාරණ රහත් වෙයි කියලා හිතුවොත් ඒකත් ඉතින් තරන්දමක මේ හිතන්න අමාරුයි. <laughs> මොකද අපි ගාව තියෙන කෙලස් ප්‍රමාණය ටොන් ගණන් කියන්න පුළුවන්. එච්චරට බඩු තියෙනවා. <laughs> ඒ හින්දා හොඩක් ඉතින් යොසීමෙන් යන්න වෙනවා. මොකද ඒ කාලේ බුදුරජාන් වහන්සේගේ කාලෙත් ඉතින් ඔක්කොමලා රහත්ුනේ නැහනේ. ඇතැම්මය අනාගාමී වුණා. ඇතැම්මය සකදාගාමී වුණා. ඇතැම්මය සෝවාන් වුණා. ඇතැම්මය පෘථග්ජන මට්ටමේමයි. ඒ හින්දා ඉතින් අපි ක්‍රමේ ක්‍රමේ තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ක්‍රමේ වඩ වර්ධනය කිරීම, බහුලීකృత කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් අපේ අපේ යෙදුන යෙදුන යෙදුන ප්‍රමාණයට අපි කොයිතරම්නම් මේකට මූලිකත්වයක් දීලා හිත දිහා බලාගෙන අප්‍රමාදීව අපේ හිත රැක ගන්නා කටයුත්තේ යෙදුනද අන්න ඒක මත ඉතින් සෑහෙන මේ භවයේදී අපි කොයිතරම් දුරට මේ ආශ්‍රවයන් ඡය කර ගන්නවාද කියන එක තීරණය වෙනවා. ඒ කියන්නේ මේ අපිට ඉතින් කර්මානුරූපවත් යම් යම් දේවල් යෙදෙන්නත් පුළුවන්. ඉතින් අපි හිතමු මේවා එළියට එන්න හේතු වෙන දේවලුත් වෙන්න පුළුවන්. අපි දුමු කවුරු හරි බයිනවා අර මේ දැන් ඒ වගේ දේවල් හරහා අපි තේරුම් ගන්න දෙන්නේ දැන් මේ කර්ම ගෙවෙන වෙලාව මේ ගෙවෙන වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ දැන් මේක ආයි මං රැස් කරන්න ගියොත් ආයි දුවන්නයි වෙන්නේ සංසාරේ දැන් ඒකයි විපස්සනාවේ විශේෂයෙන්ම ඒක බලන්න තියෙන අර වෙනත් මොහුනුවරකින් දැන් අනුත් අනුන්ට වරද පටවනවා වෙනුවට තමන්ගේ පැත්තට නැඹුරු වෙලා ඔන්න අවස්ථාවක් තියෙනවා මගේ හිත ආරක්ෂා කරගන්න පුළුවන් ද අනිත් කෙනෙක් මට උසුළු විසුළු කරද්දී අනිත් කෙනෙක් මට හිරිහැර කරද්දී අනිත් කෙනෙක් මාව පහත් කළා කතා කරද්දී මට පුළුවන් මගේ හිත රැකගෙන ඉන්න. රාග අරමුණු තියෙද්දි මට පුළුවන් ද රාගය ඇති නොකරගෙන ඉන්න. ඉතින් ලේසි නෑ ඉතින්. මොකද මේක තියෙනවනේ ඇතුලේ ඔක්කොම ඔක්කොම තියෙනවා. හැබැයි ඉතින් කට්ටිය එළියට එනවා ඉතින්. එළියට ආවට පස්සේ ඉතින් බේර ගන්න ඕනේ. <laughs> හරිම ප්‍රායෝගිකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර පුදුම ප්‍රායෝගිකයි. දැක දැක ඉතින් ප්‍රහාණය කර කර යන්න තියෙන්නේ. Tamanටම තේරෙනවා ඉතින් කාලයක් ඒකයි බුදුහාමුදුරය ප්‍රත්‍යවේක්ෂා ඥාන පැත්තෙන් එහෙමදි පෙන්නනවා. තමන් කරන භාවනාව හරහා කාලයක් ගියාට පස්සේ තමන්ටම තේරෙනවා තමන් තුල නිවීමක්. තමන් තුල සැනසීමක්. තමන්ගේ හිතේ කලින් තරම් දැවීමක් නැහැ. කියන එක තමන්ටම තේරෙවි. කියලා බුදුහාමුදුරුවෝ කියන එක විටින් විට ප්‍රත්‍යක්ෂ කරන්න කියන එකත් කියනවා. මේ ඒ නිසා ඉතින් ඔයම ගමනක් තමයි තියෙන්නේ. <laughs> හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස. নমස්කාර වේවා. මාගේ පරයන්ක භාවනාවේ මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතියේ වඩමි. එයින් සමාධියේ වැඩුණු පසු යම් වේලාවකදී දීර්ඝ හුස්මක් වැටි සමාධියෙන් ඉවතට ඉවත් වන්නේය. ඉන්පසු කයට සිත යොමු කිරීමේදී සෙමින් සෙමින් කය දෙපසටත් ඉදිරියටත් හා පසුපසටත් පැද්දෙමින් චලනය වේ. ඇතැම් විට රවුමක ආකාරයට චලනය වන බවද දැනේ. මෙය අඛණ්ඩව නිරීක්ෂණය කරන විට ඊතා වේගයෙන් චලනය වේ. විපස්සනාව ධාතු වශයෙන් හෝ නාම රූප වශයෙන් බලන්නට හැස්සර බලන විට කයේ බලන්නද ඇස්සර බලන විට කය නිසල්මනී පවතී. ඇතැම් විට හෘද ස්පන්දනයේ සමග මිශ්‍ර වේ. සක්මන් භාවනාව කය ගමන් කරන දෙස සිතින් බලා සිටිමි. සිතවිලි නතර කර යම්තාක් කල් යම්තාක් කල් දෙපයට ගමන් දෙපසට ගමන් කරන විට රූපයේ දෙසට දෙස බලා සිටීමට හැක. තවද ක්‍රියාවද විදර්ශනා කරන්නද? ක්‍රියාවද විදර්ශනා කරන්නද කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? අන්තිම දාසේ අහුණා නේද? මේක තමයි. ඔව්. මේ සක් මේ ඉඳගෙන කරද්දි මොකද්ද දැන් තියෙන ගැටලුව? මයික් එක. කාලයක් තිස්සේ තිබුණා නමුත් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඔව් මේ පැද්දෙන එකද? කයේ පැද්දෙන එකමයි. සමහරවිට මේ ශරීරයේ ගොඩක් පැද්දෙනවා නිකන්. හ්ම් හ්ම්. දැනටමත් දැනටත් තියෙන දෙයක්. එහෙමයි. දැන් ඒක ඒක ගැන උවමනාවක් නොදක්වන තාක් දැනෙන්නේ නැහැ. නමුත් කයට හිත යොමු කරපු ගමන් පටන් ගන්නවා මේක සුළුවෙන් පටන් ගන්නෙ. සුළුවෙන් ඉදිරියට පසුපසට මේ දැන් දැන් කියන්නේ මම කියන්නේ මීට කලින් කතා කරලා තියෙනවනේ මේ භවනාව සම්බන්ධයෙන්. එතකොට හැබැයි මට තේරිච්ච විදිහට නම් දැන් හිත දිහා බලන්නයි තියෙන්නේ. එහෙමයි. කය දිහා බලන්න උවමනාවක් නැහැ. ඔව් වංශ කලින් <laughs> ඒ කියන්නේ දැන් අපිට අපිටම ප්ලේන් එකක් පොළවෙන් උස්සලා ඉවරලා දැන් සෑහෙන වේගයක් අරගෙන පොළවෙන් උස්සලා උඩට ගත්තට පස්සේ ආයි බැස්සුවොත් එහෙම ඉතින් ආයි බස්සලා එන්නේ පොළවේ දුවනවා ආයි උස්ස ගන්නවා ඉතින් ආයි බස්සනවා ඉතින් කවදාත් උඩින් යන්න හම්බෙන්නේ නැහැ ඒ වගේ තමයි දැන් අපි සෑහෙන භාවනාවක් වඩලා බලලා අරමුණු සහිත සතියකින් සෑහෙන සතිය දියුණු කරාට පස්සේ ඔන්න ක්‍රමානුකූලව හිත නැංවෙනව අරමුණු රහිත සතියකට ඉතින් ඒ අරමුණු රහිත සතියකට නැංගුණාට පස්සේ නැවතත් මේ අරමුණු ඇසුරු කර කර මෙයාට මේ සතිය වර්ධනය කරන්න යනවා කියන එක ටිකක් හිරිහැරයක්. මේකයි දැන් අරමුණු රහිත මට්ටමේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවද නැද්ද? පුළුවන්ද? ඒ කියන්නේ දැනට කොහොමද ඒකට යන්නේ? සාමාන්‍ය දෛනික ජීවිතේදී එදා වහන්සේට මම කියපු පරිදි මේ මේ ඇසිපිල්ලම් ගන්න මොහොතක් පාසා අතීතේ මං හිතන්නේ නැති යුගයක පටන්. ඒ කියන්නේ මම ඒ අතිශය කුඩා අවදියේ සිදුවෙච්ච සිදුවීම් පටන් ඔක්කොම නිකන් සැඩපහරක් වගේ එන්න පටන් ගන්නවා. සමහරවිට මගේම හිතෙන් බලන මොකද මේ මට වෙන්නේ කියලා හිතෙනවා. එච්චර වේගෙන් කියන්නේ දහස් ගණනක් එනවා වගේ නිකන් සිතිවිලි. හා එතකොට ඒ ඒවා ඒවා ඒ වගේ මට්ටමකදී ඒ වගේ මට්ටමකදී බලන්න යන්න එපා. ඒ කියන්නේ දැන් වෙලාවට තියෙනවා අපි සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කියනවනේ යටි හිතේ නිකන් තැම්පත් වෙච්ච කුණු ගොඩවල් වගේ තියෙනවා. ඒවා සමාලාවට අපේ භාවනාව හරහා හිතට රැඳෙන්න තැනක් නැති වුනහම එකපාරට අරව ටික එළියට එනවා. එතෙන්දි මේවා බලන්න බෑ. එතෙන්දි කියන්නේ මහා එක ළඟ රාශිගත වෙච්ච සිතුවිලි රාශියක් එන්නේ. එක ළඟ ගොන්නක් එන්නේ. එතෙන්දි බලන්න බෑ. ස්වාමීන් වහන්සේ හිස්සලාම යනවා. අන්න හරි. ඊට පස්සේ එතෙන්දි තියෙන නිකන් ඔහේ නිකන් ඔක්කාරට ආ වගේ අත් කිලිම අතල දාන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් කය දිහා බලන්න ගත්තේ මොකද තාම මේ ඊට පස්සේ ඔබ වහන්සේගෙන් කමටහනක් මං ගන්න බැරි නිසා කය දිහා දවසක් ඔබ වහන්සේ මට මීට කලින් කිව්වා කය දිහා බලන්න කියලා අර සමාධිව ගත වෙන්න එපා කියලායි මොකද තද සමාධිය වලට යන එක නවත්තන්න කියලා ඊට පස්සේ තමයි කය දිහා බලාගෙන බලන්න ගත්තාම මේ සම්පූර්ණ චංචල ඒ වායු ධාතු මම ධාතු මනස්කාරය ගොඩක් කරපු නිසා විය හැකි මේ මේ චලනය පටන් ගත්තේ ඒකයි ඔබ වහන්සේගෙන් අහන්න හිතුවේ දැන් මොකද මම කරන්නේ ඒ තමයි දැන් මෙතෙන්දිත් අපි ඒ කියන්නේ මේවා බැලීම හරහා හිත ආයි අරමුණු වලට බස්වනවා. අරමුණු වලට අපි නංවනවා. ඒක අවශ්‍ය නැහැ දැන්. එහෙම. ඒ කියන්නේ දැන් දැන් තියෙන තියෙන අරමුණු වලින් බැහැර වුණාම තියෙන සුවය එයාට තේරෙන්න තේරෙන්න අරින්න ඕනේ. අපි නැවත නැවතත් මේ අරමුණු වලට නංව නංව යාව හිර කිරීම හරහා එයාට කරන්න අපි වෙහෙසක්. ඒ නිසා දැන් මේ ආයි ධාතු මනසිකාරයෙන් නංවන්න අවශ්‍ය නැහැ. හිත හිත විවේකයෙන් තියන්න. දැන් හුඟක් හුඟක් වෙලා තියෙන්නේ අපි හරි කැමති මොනා හරි කරන්න. විතක්ක කරන්න කියන්නේ. ඒක තමයි ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි හුඟක් මේ කරන කට්ටියනේ. අපි ඔක්කොම හරි වැඩකාරයෝ ඉන්නේ. ඉතින් මොනාම හරි කරන්න ඕනේ. ඉතින් මේකයි ප්‍රශ්නේ. අපිට හරි කියන්නේ අපි හරි අකමැති හිත නිකන් ඔහෙ තියන් ඉන්න. මේකයි ප්‍රධාන ප්‍රශ්නේ. ඔය ඔය මට්ටම් වලදී බුදුහාමුදුරු උගන්වන්නේ මුකුත් නොකර ඉඳීමේ කලාවක් උගන්වන්නේ. දැන් අපි නිවන නිර්වචනය කරන විදිහ බුදුහාමුදුරු බලන්න සබ්බ සංඛාර සමතෝ. සබ්බ සංඛාර සමතේ කියන්නේ මොකද්ද? සියලු සංස්කාරයන් සමනය කරගන්න. සමනයටපත් කිරීම. ඉතින් අපි මොනවා හරි කරනවා කියන්නේ මොකද්ද? නැවත සංස්කාර ආයෙත් ඉතින් සංස්කරණයක් කරන එක. ඉතින් අපි යන්නේ නිවන් දකින්න නම් නිවන් මාර්ගයට නම් මුකුත් නොකර ඉඳීමේ කලාව ඉගෙන ගන්න වෙනවා. අපි අපේ හැසිරෙතිල්ලක්ම ඉවත් කරන්න ගත්තොත් එහෙම අනිමිත්තට වැටෙයි කියලා හිතෙන. එතකොට ආයෙත් සමාධියට වැටෙනවා. නෑ ඒක තමයි. නෑ ඒ ඒ කියන්නේ අපි දැන් බලෙන් මුකුත් කරන්න යන්න එපා. හිතට පොඩ්ඩක් මේ කියන්නේ විරාගීව විවේකීව ඉන්න ඉඩ දෙන්න. හිතට වැඩිය දැන් මේ මේ ආණ්ඩු මට්ටු කරන්න යන්න එපා. තලන්න පලන්න යන්න එපා. යාට ටිකක් විවේකෙන්න ඉඩ දෙන්න. දැන් අපේ අපේ පාලනය අතහැරලා දාන්න. පාලනය කරන එක නවත්තන්න. ඒ වෙනුවට භාවනාව ස්වාභාවිකව වැඩෙන්න දෙන්න. අපි දැන් මේ කරන්නේ වඩන භාවනාවක් නෙමෙයි වැඩෙන භාවනාව පැත්තකට ඉඩ හරින්න ඕනේ. අපි දැන් අර කරපු බරපතල වෙනස අපි වීරයෙන් කරපු දේ දැන් ක්‍රමානුකූලව අතහරින්න ඕනේ. අතහැරලා භාවනාවටත් එයාටම හරියන විදිහට හේතුඵල ධමයකට අනුව නිකන් දිගහැරෙන්න ඉඩ දෙන්න ඕනේ. දැන් අපි මලක් පිපෙනකොට මල අපිට හදිස්සිය කියලා මේක ඉක්මනට පුප්පන්න ගියොත් එහෙම ඔක්කොම අවුල් වෙනවානේ. ඒ වගේ තමයි දැන් අපි අනවශ්‍ය දෙයට මේක දාන්න ගියොත් මොනා හරි අවුල් වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් හිතට හිතට අරමුණක් නැත්තම් පොඩ්ඩක් විවේකයෙන් ඉන්න දෙන්න. දැන් මේ මේ කල්ප ගානක් දුවපු මිනිස්සයානේ. පොඩ්ඩක් මේ විවේකයෙන් ඉන්න හදන්නේ. ඒ වෙලාවෙත් අපි දැන් මේ මොනා හරි පොතකින් ඉගෙන ගත්ත දෙයක්, බණකින් අහගත්ත දෙයක් මේක ලව්ව හිතවනවා, හිතවනවා, හිතවනවා කරන්න ගියොත් කවදාවත් මේ විවේකයක් නැහැ. හැබැයි ඒකෙන් අදහස් නැහැ මේ පොතක් පතක් බලන්න එපාය, නුවණ දියුණු කරන්න එපාය කියලා. ඒකත් කාලයක් වෙන් කරගන්න. ඒ කාලෙදි විතරක් ඒ දෙ කරන්න. අපි තුමු වෙන වෙන වැඩ කටයුතු කරනවා. ඒක ඒ වෙලාවේදී කරනවා. ඊළඟට අපි තුමු යම් නුවණ දිනු කරන්න Tamanට ලොකු මාක් හරි දහමක් ඉගෙන ගන්න උවමනාවක් තේරුණා. ඔන්න ඒ වෙලාව හොඳට ඒ පොත බලනවා. හැබැයි විවේක වෙන වෙලාවදී අපිටම හිතේ මුකුත් නැහැ. ඒ වෙලාවේ අපිටම අරමුණක් නැහැ කියලා. ඒ ඒ වෙලාවේදී ආයි මොකක්වත් බලෙන් දාන්න යන්න එපා. කිසිම දෙයක් දාන්න යන්න එපා. සමාලාට ස්වාමිනාස මම දැන් කරන්නේ දැන් සිතවිල්ලක් හටගත්තාම ඒ සිත කොතෙක් වෙලා පවතිනවද ඒක කොතෙක් ගිලිහෙනවද ඊගාවට හට ගන්න සිත මොකක්ද කියලා බලන්න. වැඩි වැඩි ඔච්චර අවශ්‍ය නැහැ. ඕනේ නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ අපි ඕන්ට වඩා දාන්න ගියොත් එහෙම කියන්නේ මේ මට හිතෙනවා අර විතර්ක ගතිය වැඩි වෙනවා. ඉතින් පුළුවන් තරම් හිස්සර තියන්න. පොඩ්ඩක් ඒ කියන්නේ ඒ කියන්නේ බුදුහාඳුර කියන්නෙම මේ Nirodha ඇසුරු කරන්න. විවේකයේ ඇසුරු කරන්න. ඒ ඒ ඒ කියන්නේ මෙතෙන්ද හිතට නිවෙන්න දෙන්න ඉඩ නිවෙන්න ඉඩ දෙන්න වෙනවා. කියන්නේ අපි අපි මෙයාව කූද්දලා දවනවා වෙනුවට මෙයාට නිවෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඉතින් නිවෙන්න යන්නේ නේද? එහෙමයි. නමුත් බාහිර ලෝකයේත් එක්ක ඇතැම් වෙලාවට ඉන්නකොට එතකොට හිත නිශ්චලව තිනකොට බාහිරව ආපහු කෙලෙස් එන එක නවත්තන්න තමයි මම බලන්නේ අර සිත දිහා. නෑ නෑ. ඒ කියන්නේ බාහිරව තාම එනවා නම් ඒ කියන්නේ තාම ඇතුලේ තියෙනවානේ ආශ්‍රවනුසේ ධර්මයන් තියෙනවා කියන වෙලාවනේ. ආවා නම් ඉතින් විපස්සනා කරන්නයි තියෙන්නේ. දැන් බය වෙලා හරියන්නේත් නැහැ. දැන් අයිය අම්බෝ කියලා ඉතින් අපි මෙහි රිඩි පිටේ ඉඳලා වැඩක් නැහැ. නිකන් මේ විවෘත මනසකින් ඉන්නේ දැන්. හැබැයි මොකද සම්මන් තුල දියුණු කරගත්ත සතියක් සමාධියක් ප්‍රඥාවක් තියෙනවා. දැන් විවෘත වෙලා තියෙන්නේ. විවෘත වීම හරහා ඔන්න මොන මොන හරි එනවා. ආවහම දැන් බය නැතුව දෙයා තේරුම් ගන්නවා. රාගයක් ආව නම් රාගය කියලා තේරුම් ගන්නවා. ද්වේෂයක් ආව නම් ද්වේෂය කියලා තේරුම් ගන්නවා. ඒකෙන් බැහැර වෙලා. එන කෙලෙසෙන් ක්ලේශයෙන් ක්ලේශයෙන් බැහැර වෙලා තේරුම් ගන්න පුළුවන් නම් අපි ක්ලේශය පෝෂණය කරන්නේ නැහැ. ඒ හරහා යා දුර වෙලා යනවා. ඔහොම දුර වෙලා යන්න යන්න යන්න හිත විවේක වෙනවා. හිත විවේක වුණාට පස්සෙත් අපි මොනා හරි කරන්න යනවා නම් ඉතින් ඉතින් අපි මේ ක්‍රමේ දන්නේ නැහැ එහෙනම්. අපි මේ කලාව දන්නේ නැහැ. බුදුහාඳුරෝ පෙන්නන ඒ කලාවේදී දැන් මේ නොකර ඉඳීමේ කලාවයි යන්නේ. ඉතින් මුකුත් නැත්තම් එයාට පොඩ්ඩක් ඉන්න දෙන්නයි තියෙන්නේ. බොහොම විවේකයෙන් ඉන්නම කියන්නේ ඒ විවේකයෙන් ඉඳීම තුළ තමයි ඉතින් මේකේ සතුටක් භුක්ති විඳින්නේ. මොකද බුදුහාඳුරෝ කියන්නේ මේ පුත් මේ කියන්නේ අපි යන ගමනේ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ශුන්‍යතා නිමිත්ත ස්වභාවයන් තමයි තමන්ගේ හිතේ ගෝචර භූමිය වශයෙන් හඳුනාගෙන තියෙන්නේ. දැන් ඔය ධම්මපදයේ ගාතාවල් එහෙම එන්නේ අරහත් වර්ගයේ. ඕකේ මම ගාතාවක් පොඩ්ඩක් මතක් කරනවා නම් ඔය ගාතාවක් එනවා අරහත් වර්ගයේ. සබ්බාසවා පරික්ඛීනා ආහාරේච අනිසිතා ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. ආකාසේව සකුන්තානං පදන්තස්ස දුරන්නේ. මම හිතනවා මම කිව්වා හරි කියලා. මේ කියන්නේ සබ්බාසවා පරික්ඛීන. සියලුම ආශ්‍රවයන් ඡය වෙලා ගිහිල්ලා. ආහාරේච අනිසිතා. කිසිම ආහාරයක් දැන් බරපතලව ඇසුරු කරන්නේ නැහැ. ආහාර කියන්නේ සතර ආහාර වලින් මුකුත් ආහාරයක් ග්‍රහණය කරන්නේ නැහැ. ආහාරත් අනිශ්‍රිතයි. ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. උන්වහන්සේලාගේ ගොදුරු බිම හිත හැසිරෙන පරිසරය ශුඤ්ඤත අනිමිත්ත. ආකාශේව සකුන්තානං පදන්තස්ස දුරන්නය. මේ හරියට දැන් අහසේ කුරුල්ලන් ඉගිල්ලා ගියාම උංගිය පාරේ පාසට අහන්නේ නැහනේ. අන්න ඒ වගේ දැන් මේ මේ රහතන් වහන්සේලාගේ හිත ඇසුරු කරපු අරමුණක් හොයාගන්න නැහැ. ඉතින් දැන් උන්වහන්සේලාත් රහත් වෙලා බුදු වෙලා ඇසුරු කරන්න මේ ශුන්‍ය දනමිත්ත. මොකද ඉතින් මේ අරමුණු කියන්නේ සංස්කාර. ඕක ඇතුළට ගන්න තරම් පිස්සුවක් නැහැ කට්ටියට. උන්වහන්සේලාට. අපිට පිස්සුව තුනට. <laughs> අපිට තමයි මේ රාග දේශ මොහෙන් හින්දා අපි අපි අල්ලල් ඉන්නේ. ඉතින් අල්ලල් ඉන්නේ සංසාරේ යනවා. ඉතින් අපි ඇල්ලුවේ අල්ල අල්ලපු හින්දා නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අත්හරින්නයි කියන්නේ. එහෙමයි ඉතින් අතරින්මයි තියෙන්නේ. සමන්ස සක්මන දැන් සක්මන මට මතකයි ඔබ වහන්සේ උපදෙස් දුන්නා මට සක්මන කිසිම දෙයක් හිතන්න එපා කියලා. ඔව් සක්මනේදී අර නීවරණ ඒ කියන්නේ මුල්ම මුල්ම කාලේ දැන් මෑත අවුරුද්දක් හමාරකට කලින් කියන්නේ දැන් සක්මන කරනකොට මට පැහැදිලිව නීවරණ එකක් අයින් එකක් හඳුනා ගන්නකොට දෙවෙනි එක එනවා එක හඳුනා ගන්නකොට තුන්වෙනි එක එනවා ඒ විදිහට ඇවිල්ලා සමහරට දැන් තියෙන මිද්දේට ආවම මම විසියලා වැටෙන්නත් යනවා සක්මනේම ඒක දැන් සම්පූර්ණයෙන් ඉවරයි දැන් සාම් කය දිහා බලාගෙන ඔහේ ඇවිදින්න කොන වහන්සේ දැන් මම හිත හැබැයි දැන් කියන්නේ බලන්න ඇවිදින්න ඕනෙත් නෑ පොඩ්ඩක් හිටගෙන ඉන්න සක්මනත් එපා. ගෙදර <laughs> ගිහලා කරන්න දෙයක් නැතුව යනවා. දැන් ඒක තමයි. ඒකයි මං කිව්වේ දැන් කියන්නේ කෙලස් කෙලස් කෙලස් වලට එන්න කියන්නේ විවෘත කරන්න වෙනවා මනස. ඒ කියන්නේ අපි තුල දියුණු ප්‍රඥාව දියුණු වුණාට පස්සේ සතිය දියුණු වුණාට පස්සේ හිත විවෘත වුණාම කෙලස් එන්නේ නැත්තම් ඉතින් කියන්නේ කියන්නේ අපි තුමු රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටම කලින් මතක් කළා වගේ උන්වහන්සේ ආයි අලුතෙන් සමාධියක්වත් වීරයක්වත් අවශ්‍ය නැහැ. හිතත් විවෘතයි. අලුතෙන් මේ මුකුත් ග්‍රහණය කරගෙන නැහැ. හිත විවෘතයි. ඒත් කිසි දෙයක් උපාදාන කරන්නේ නැහැ. අපේ හිතේ தත්ත්වය නැහැ. අපේ හිත අපි විවෘත කළොත් මොනවා හරි අල්ලනවා. ඒ ඇල්ලුවාම තමයි එතන විපස්සනා කරන්න තියෙන්නේ. නමුත් අපි අපි මෙයකට අල්ලන්න නොදී අපි ගහලා බැනලා මෙයාව හිර කරලා තියන් හිටියොත් ඉතින් අපි හිතන්නේ මේ rahat වෙලා කියලා. මොකද අපි මෙයාව හිර කරන් ඉන්නේ. නමුත් කොයි වෙලාවක හරි මේක නොකර හිටියොත් අන්න ගිහිල්ලා අල්ලනවා. දැන් එහෙනම් පුහුණුව වෙන්නේ අපි දියුණුවාට පස්සේ යම් කියන්නේ වමනා කරන ගුණධර්ම ටික වඩා ගත්තට පස්සේ හිතට පොඩ්ඩක් නිදැල්ලේ යන්න දෙන්න ඕනේ. දුන්නාට පස්සේ තමයි යා කොහේ හරි අල්ලන්නේ. ඇල්ලුවාට පස්සේ අන්න නිදහස් කරනවා. ආයි අල්ලනවා නිදහස් කරනවා. ආයි අල්ලනවා නිදහස් කරනවා. ඉතින් මේක කරණීම කිරීම හරහාමයි ආශ්‍රව ධර්මයන් ඡය වෙන්නේ. ස්වාමිනාස මම බොහොම ප්‍රිය මේ දෙයක් තමයි සක්මන් භාවනාව. දැන් සක්මන් භාවනාව නැවැත්වුවොත් එහෙනම් මට භාවනාව දැන් පරයන්කෙත් දැන් මම නිශ්ශබ්දයි. ඒකට සක්මනත් නැත්තම් මොකද කරන්නේ? <laughs> දැන් මට වික්ෂුන් වහන්සේනමක් අපේ වියත් වික්ෂුන් වහන්සේනමක් කිව්වා මේ බහුශ්‍රත භාවයත් කරදරයක් කියලා. මගේ අතිශය ප්‍රියමනාපව මම පරියාප්තිය අසුරු කරන කෙනෙක්. පරියාප්තිය. ඒක තමයි ප්‍රශ්නේ. <laughs> මගේ දවස සමා වෙලා අවසරයි මම හුදකලා වෙන්න කෙනෙක් වහන්සේ මම දැනුම් දුන්නා. මම තනියම හුදකලාව අවුරුදු 10ක් ඉන්නේ. ඉතින් මගේ ජීවිතේ පරිපූර්ණ වෙලා තියෙන්නේ මේ ධර්මයේ තුල භාවනාව. ඉතින් බොහෝ කොට රාත්‍රී 12 මාර වෙනකම්ම මම අවදියෙන් ඉන්නේ. <laughs> වැඩිම පැය හතරක් විතර තමයි නිින්දට ඉඩ දෙන්නේ. මොකද පුළුවන් උපරිම කාලය අවදියෙන් ඉන්නවා. හරි නෑ කියන්නේ අපි පරියත්ති අසුරු කරනවා. පරියත්ති කමක් නැහැ. හැබැයි හිතට විවේක වෙන්නත් ඉඩ දෙන්න. ඒ කියන්නේ ඕන්ට වඩා අපි මෙතන දැන් ආයි සංඥා ගොඩක් ඔලුවට දා ගැනීම හරහා හිතට ලොකු වෙහෙසක් තියෙනවා. ත්‍රිපිටකයේ වැරදිද ස්වාමීන් වහන්සේ? <laughs> එහෙම දෙයක් නෙමෙයි. ඉතින් මම කියන්නේ ත්‍රිපිටකේ නිවැරදි. ඒ කියන්නේ ඒක නෙමෙයි මේ කියන්නේ. හිත කොයි මේ කොයි මේ කියන්නේ කොයි වෙලාවද ඇති කියලා හිතන්නේ. මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම <laughs> බොහොම කැමතියි බුදුපියන් වහන්සේගේ මජ්ක්‍ධිම නිකාය සූත්‍රය හැම ඉතින් ඒ කියන්නේ එක සැරයක් මට මේ අවසරයි වහන්සේ තප්පරයක් මට දැන් මම භාවනා කරනකොට එක සැරයක් මට දරන්න බැරි කියන්නේ පීඩාවක් ශරීරයට දැනුණා මං හිතන්නේ ඒක අධික වීරිය තුල කියලා මං දැනගත්තා පස්සේ නැගිටලා මම ඉඳගෙන මේ සූත්‍රය අංගුත්තර නිකායේ Uh, නෑ නෑ කියන්නේ මමත් ඒක කරනවා. කියන්නේ මම මේ රහත් වෙලා හින්දා මම කියනෝනේ මම රහත් වෙලා නැහැ. මම මේ කියන්නේ ඉතින් මගේ ජීවිතෙත් මම පොත්පත් බලනවා. ඒ දේ කරනවා. අනිත් කටයුතු වල තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒව අවශ්‍යයි. ඒව අවශ්‍යයි. හැබැයි විවේක වෙන වෙලාවට විවේක වෙන්න දෙන්න. මට ස්වාමීන් වහන්සේ අර මෙතනදී මං වැටිච්ච தത്വෙදී මට ලැබිච්ච උපකාරයක් දහම හරහා මං අනිවාර්යෙන් අනිවාර්යෙන් මට අහුණා ලෝණපල වර්ගය. ඒකෙදී අර රන්කරුවෙක් රත්තරන් හදන හැටි බුදු පියාණන් වහන්සේ දේශනා කරන තැනදී මට අහුණා පස්සද්ධිය. ඒකෙන් දැන් මම අධික වීරිය තුල මං පස්සද්ධියටපත් වුණොත් මම මේ ස්වභාවය නැති වෙනවා කියන එක ඒ ධර්ම කාණ්ඩයෙන් මං අල්ලා ගත්තා. ඊගාවතසේ පරයන්කට ගියාම ඒ පස්සද්ධියේදී නැවත මං යථා තත්ත්වයටපත් වුණා කවදාවත් අර වගේ පීඩාකාරී තත්යකට අහු වුණේ නැහැ. ඒක හොඳයි. ඒ කියන්නේ ධර්මය අසුරු කරන එක අනිවාර්යෙන් හොඳයි. හැබැයි හිත විවේක කරන්නත් කාලයක් පාවිච්චි කරන්න. ඒකයි මේ ප්‍රධාන මේ කාරණය. ඉගෙන ගන්නත් ඕනේ අනිත් කටයුතු කරන්නත් ඕනේ. ඒ කියන්නේ මේ මට්ටමේදී අනිවාර්යෙන් ප්‍රඥාව දියුණු කරන්නම වෙනවා. ඒකයි මේ කියන්නේ අපි මේ මට්ටමේදී තමයි හොඳට කියන්නේ ධර්මකාරණා තව ටිකක් ගැඹුරු ගැඹුරක් නිරීක්ෂණය කරන්න හොයන්නත් තියෙන්නේ. ඒකේ වරදක් නැහැ කිසිසේත්ම. හැබැයි ඒක අවසන් වුණාට පස්සේ අනිවාර්යෙන් හිත විවේක කරන්න කාල පරිච්ඡේදය තිබිය යුතුමයි. ඒ වෙලාවේදී හිත අපිටම විශේෂ ආරමුණක් ඇසුරු නොකරනවා නම් එතෙන්දිත් අපි මොනවා හරි දෙයක් හිතවනවා කියන්නේ. එතෙන්දිත් අපි ධර්ම කාරණයක් මතක් කරනවා කියන්නේ වෙහසක්. ඒක හරහා අපි භාවනාව කරන්නේ භාවනා කළ යුතු වෙලාවේ භාවනා කරන්නේ අපි භාවනා කරන වෙලාවෙත් ධම්මා මේ මොකද්ද ධම්මානුස්සතියක් කරන්නේ. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ශුන්‍යතා නිමිත්ත ඇසුරු කරන්න නම් ඒවැ හිත විවේක කරන්න නම් අපි ඒ වෙන් කරගත්ත වෙලාවේ අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම මන්නම් කියන්නේ නින්දට කලින් හිත හිස් කරන්නම වෙනවා. නින්ද නිදිමත දැන් භාවනාව නිදිමත එන්නේ නැහැ හුඟක් මේවා දාගත්තොත්. නෑ සමනස් දැන් අර මනස ගොඩක් සංහිඳියාවක නිසා නිදිමතක් එන්නේ නැහැ. ඔව් ඒක හරි. ඒක හරි. ඒත් කරන්න දෙයක්ත් ඕන නිසා පරියප්ති. හරි. වංශය අවසරයෙන් මට උපදෙස් දෙන්න එහෙනම් වංශේ නෑ ඒක තමයි මම කියන්නේ දැන් ඕවා කරලා හැබැයි හිත පුළුවන් තරම් යම්සි කාල පරිච්ඡේදයක විශේෂයෙන් නින්දට පෙර අපි දුමු සෑහෙන කාලයක් පුළුවන් තරම් හිතට විවේක වෙන්න දෙන්න. හිතට අරමුණු ඇසුරු නොකර ඒ ඒ නිවිච්ච ස්වභාවයේ තියෙන වටිනකම තේරෙන්න දෙන්න. නැත්තුව අපි මේකට ගාක් මේවා කරුණු දාලා දාලා දාලා දාලා හැමතිස්සෙම මේක ඇවිස්සීම තුල දැවීම තුල එයාගේ ගමන බාධා වීමක් තමයි වෙන්නේ. එහෙනම් පම ඒ කියන්නේ අවශ්‍ය දේ හැමදේම එක්තරාංග සමබරතාවයක පවත්වන්න. ඔව්. එතකොට අර දේවල් කරනවා ඊළඟට මේ වෙලාවේදී හිතට විවේක වෙන්න සැනසෙල්ලේ ඉන්න මුකුත් නොකර ඉන්න සම්පූර්ණ නිශ්ශබ්දතාවයක ඉන්නත් උගන්වන්න. මොකද කියන්නේ අපි අපේ අපේ චරිතවල අපි ඇත්තට මේ වර්තමාන ජීවිතවල වර්තමාන කාලේ අපි හුඟාක්ම මේ හරිම සංකීර්ණයි අපේ මනස්. අපේ මනස් හරිම මේ අරමුණු බහුලයි. අපි හරි දේවල් කරන්න හරි කැමති. නිකන් ඉන්න කැමැත්තක් නැහැ. ඉතින් මේ බුදුහාමුදුරු පෙන්වන මාර්ගය හරිම සරලයි. ඒ මාර්ගය තුල බුදුහාඳුර පෙන්වන ක්‍රමේදී ක්‍රමානුකූලව ඒ කියන්නේ ආශ්‍රවයන් ඡේ වෙන විදිහට ඊළඟට සංස්කාරයන් ක්‍රමානුකූලව සමනය වෙන විදිහට ඉතින් බුදුහාමුදුරම මේ මේ මේ මේ උන්වහන්සේගේ ජීවිත කාලෙම පෙන්වනවානේ. උන්වහන්සේ නිකන් ඉන්නවා දවස් 7ක් එක දිගට. පුළුවන් දෙන්න. දවස් 7ක් එක දිගට. නිරුද්ධ සමාපatti ඉන්නවා කියන්නේ දවස් හතක් එකද නිකන් ඉතින්. ආහාරත් නැතුව. ඒක තමයි කියන්නේ. ඉතින් හිතලා බලන්න ඉතින් බුදුහාමුදුරන්ට දුන්න ඉතින් මේ මොන මොන හරි කර කර ඉන්න. මේ තව කට්ටිය ගොඩ දාන්න තියනවා කියලා මේ මේ කොච්චර වැඩ තියනවද නේ? බුදුහාමුදුර එහෙම මුකුත් නැහැ. රහතන් වහන්සේලා එහෙම මුකුත් නැහැ. උන්වහන්සේලාත් විවේකයෙන් ඉන්නවා එක දිගට දවස් හතක් මුකුත්ම නොකර. අපිට ඉතින් ඔච්චර මට්ටමක් නැහැ. කොහොමත්ම නැහැ. එහෙමත් උන්වහන්සේලා ආදර්ශ සපයලා තියෙනවා මුකුත් නොකර ඉඳීමේ කලාවෙන්. ඉතින් එහෙනම් අපි ගැන මොන කතාවද? ඉතින් අපිට යම්කිසි අවස්ථාවක් හැකියාවක් තියෙනවා නම් හිත එතකොට විවේකයෙන් මුකුත් නොකර ඉන්න එයාට උගන්වන්න වෙනවා. මොකද මේ අපි මේක කුප්පන්න කුප්පන්න මේක අවුස්සන්න අවුස්සන්න මෙයා විතර්ක කරනවා. දැන් ඔය තවත් ඉතින් ගැඹුරින් කියනවා නම් ඔය මේ පොතේ පතේ එනවා අරහත් ඵල සමාධියට කියනවා අවිතක්ක සමාධි කියලා. අවිතක්කස් විමලා තේරී ගාතාවල එනවා. නිසින්නා රුක්ඛ මූලස්මින් අවිතක්කස්ස ලාභිනී. මේ විමලා මහරත් මහරත්තරණිය කියනවා මේ රුක් මුලක් යට වල්ලා ඉන්නවා විතර්ක රහිත සමාධියෙන්. විකාරක නැහැ. මොකක්වත් සිතුවිලි නැහැ. විතර්කයක් නැහැ. ඒක තමයි අරහත් ඵල සමාධියක් කියන්නේ. ඉතින් අපි යන ගමනේදී අපි යන්න තියෙන නිවන් දකින්න නම් එතෙන්ද විතර්ක සමනය වීමකට යන්න තියෙන්නේ. අපි මුලින් ඔන්න ප්‍රපංච සමනය කරනවා. ඊට පස්සේ විතර්කත් සමනය වෙන්න ඕනේ. අපි මේ පොතේ කරුණු වලට නැවත නැවත නංවනවා නංවන මුළු දවස පුරාම හිත වෙහෙසවනවා විතර්ක කරනවා. නමුත් අපි යන්න තියෙන විතර්ක සමනය කරන මාර්ගය. ඒ නිසා යම් අවස්ථාවක් තියාගන්න පොතපතේ කටයුතු වලට ධර්මය හදාරන්න නුවණ දියුණු කරන්න අනිත් කටයුතු කරන්න. හැබැයි විතර්ක සමනය කරන කාලයකුත් තියාගන්න. එතෙන්දී මොකක්වත්ම විතර්ක නැතුව පුළුවන් තරම් සංසිඳෙන්න ඉඩ දෙන්න. මෛත්‍රිය මෛත්‍රී භාවනාව මොකක්වත් එපා. අවශ්‍ය නැහැ. <laughs> අනිත් වෙලාවේ මෛත්‍රී කරගන්න. ඔව් හරි අපි දැන් නටවත්තුමු. right. <laughs> හරි ඊළඟ ප්‍රශ්නට යමු. නමෝ බුද්දාය ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම වසර කීපයක සිට භාවනා කරමි. පරයන්ක භාවනාවේදී හිත සමාධිමත් වේ. බාහිර අරමුණු කිසිවක් නැත. මාගේ දෙයත් අප්‍රාණික ස්වභාවයක් ගනී. පසුව සම්පූර්ණ ගතම අප්‍රාණික වී මම පාවෙන ස්වභාවයකින් පසු වින. දෑසට දීප්තිමත් කහ පැහැයෙන් යුත් ආලෝකයක් දසත පුරා පැතිරින. ඒ ආලෝකයේ මැදින් මට රන්වන් රන්වන් ආලේපිත බුදුරුවක් බුදුරුවක ශීර්ෂයේ පමණක් දිස්විය. මාගේ සිතට බොහෝ සැනසෙල්ලක් හා ප්‍රීතියක් ගෙන දුනි. මට තවදුරටත් ඉන් ඉදිරියට යාමට නොහැකි වූයේ මාගේ දකුණු උරහිසේ වේදනාවක් පහළ වූ නිසාවෙනි. ඉරියව් මාරු කිරීමට සිදුවිය. භාවනා මාර්ගයේ තවදුරටත් ගෙන යාමට වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. අර්පණා සමාධිය, උපචාර සමාධිය යනාදී සමාධි ගැන පිළිවෙලින් සිතෙහි පහළවන සමාධි ගැන මා කෙරෙහි අනුකම්පාවෙන් වදාරනසේක්වා. සක්මන් භාවනාව, මෛත්‍රී භාවනාව, දසදිසා භාවනාවද දසදිසා භාවනාවද යන භාවනා ක්‍රමද අනුගමනය කරමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිර්වාණ ශාක තවති තව තියෙන ස්වාමීන් වහන්සේ ඇති. <laughs> හරි මේ කියන්නේ අපි මේ කියන්නේ බලන්න කියන්නේ හුඟා භාවනා ක්‍රම තියෙනවා. බලන්න අපි ආනාපාන සතිය කරද්දී මේ දැනන දෙයකයි ඉන්නේ. අපි තේරුම් ගත යුතු කාරණේ ප්‍රධාන දේ ඒකයි. ආනාපාන සතිය නම් භාවනා කරන්නේ. එතෙන්දී ওই වගේ හුස්ම රැල්ල සංසිඳනකොට විවිධාකාර දේවල් පේනවා. අපි තුමු කියන්නේ විශේෂයෙන් රූප කර්මස්ථානයේ සංසිඳනකොට ඔය වගේ විවිධාකාර සංඥාවන් එන්න ගන්නවා. බුද්ධ රූප පේන්න පුළුවන්, මරිච්ච අය පේන්න පුළුවන්. හැබැයි හැමෝටම වෙනව නෙමෙයි. ඇතැම් අයට වෙනවා. හැබැයි ඒ එකක්වත් අපි ඒ දැකපු දේ ගැන සතුටු වෙන්න යනවා නම් ඒක අපි ඉල්ලන්න යනවා නම් ඒකම නම් ඒකනම් අපේ අභිප්‍රාය වෙන්නේ අපි සම්පූර්ණම භවනා මාර්ගේ වරද්ද ගන්නවා. ඒක නෙමෙයි විය යුත්තේ. ඒවා බැහැර කරන්න මේ අපි දකින සම්මුති අරමුණු භාවනාවේදී දැක දැක යන ගමනක් නෙමෙයි තියෙන්නේ. අපි ඉන්නේ ඊටාම සූක්ෂමව දැනෙන රූප කර්මස්ථානයක උපේක්ෂා සහගත අරමුණක ඒ උපේක්ෂා සහගත අරමුණ ක්‍රමානුකූලව දැන් සමනය වෙනවා ෂය වෙනවා ඒ ෂය වෙද්දී එන ඔය වගේ සංඥාවන් මුලා කරන සුළුයි හිතන්න ඒකත් නිකන් මේ මායя දාපු උගුලක් කියලා. මායя අටවපු උගුලක්. තමන් මේ භාවනා මාර්ගයේ යනවා. මෙන්න මෙතන තියෙන අර අර වගේ සංඥා දෙන උගුලක්. ඉතින් අපි මේ සංඥාවලට අහු වෙනවා කියන්නේ මායя අටවපු උගුලට අහු වෙනවා. ඉතින් ඒ නිසා මේ උගුලට අහු වෙන්න එපා. ඒ උගුල මග හරව ගන්න. අපිටමයි පුළුවන් ඉතින් බේරෙන්න. ඉතින් වාක් දෙනෙක් ඉන්නවා අද වර්තමානයේ. ඉතින් ඔය භවනා කරන්න ගිහිල්ලා දැකපු සංඥා ඔස්සේ ගිහිල්ලා මනසත් අවුල් කරගත්ත අය. ඒ නිසා ඔතෙන්ට අහු වෙන්න එපා. <clears throat> මොන දේ පෙනුනත් ඇහැට පේන සම්මුති අරමුණු නම් ඒව බැහැර කරන්න ඒව එකක්වත් නෙමෙයි මාර්ගේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා කිරීමට වාඩි වූ විට ඌවාට පසුව ඊතා ඉක්මනින් ඇසිපිය ගැසීමට පටන් ගනී. මෙසේ හතර පස් වාරයක්ම සිදුවේ. ඒත් එක්කම සමාධිමත් වේ. එතෙන් සිට විනාඩි 20ක් 25ක් අතර කාලයක් එම తත්වයේ පවතී. ගරු ස්වාමින් වහන්සේ ඉතින් පසුව මා කල යුතු දේ පහදා දෙන සේක්වා. සක්මන් භාවනාවේදී විනුඹ සහ මාපට ඇඟිල්ලේ සිට අනෙකුත් ඇඟිලි බිමට ගෑවෙන සැටිත් දැනේ. ඔබ වහන්සේට ගෞතම උසස් තව තව පොඩක් මේ කායද කියලා දැනගන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ දැන් දිගට කරගෙන යන අමාරුද මේ විදිහට නැත්තම් මොකද තත්ත්වය? නෑ අමාරුවක් නෑ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන්ට මට කරන විදිහ තව චොට්ටක් විස්තර කරන්න පුළුවන්ද? දැන් මම වාඩි වෙච්චාම මේ විනාඩියක් ඇතුළත මේ ඇස් පිල්ලා වැඩිගෙන වැඩිගෙන යනවා මේ සැරින් සැරේට. අහහ. ඒ කියන්නේ ඇස් හොඟා තද කරලා වහගෙන ඉන්නවා දැන් සාමාන්‍ය විදිහට වහගෙන ඉන්නවා. දැන් වහගෙන ඉන්නේ. හරි. එතකොට කියන්නේ ආනාපාන සතියේ හිත යදුවාට පස්සේ දෙන්නේ නැත්නම් වෙන කලින්ම. ඉස්සර වෙලා. ඉස්සර වෙලා. ආ හොඳයි. ඊට පස්සේ ඊට පස්සේ සමාධිගත වෙනවා හිත. ඊට පස්සේ විනාඩි 20ක් 25ක් විතර ඉන්න පුළුවන්. ඊට වැඩි ඉන්න කියන සමාධි වෙනවා කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? දැන් හිත මොනවාත්ම නැහැ. මේ වගේ දැන් මම ඉස්සරහා මෙහෙම නිකන් යන්තම් මුකුත්ම නැතුව නිහාඩවම තියෙනවා. තියෙනවා එච්චරයි. ඒ කියන්නේ මෙහෙම වහගත්තම නිකන් ඇස් තියෙන නිකන් ගැහිනවා වගේ දෙවෙන්නේ. අන්න ඒක තමයි එන්නේ. එහෙම. හරි. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී මොකුත් නැහැ. මම වැඩි වෙලා සක්මන් කරන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ කකුල ලමාරුවක් තියෙන ඒ නිසා අර මේ විනාඩි 10ක් 15ක් වගේ තමයි කරන්නේ. එතකොට මේ විලුඹත් මහ පැටැඟිල්ලත් මේ මහ පැටැඟිලි ඔව් ඒක තේරෙනවා. වෙදන ඇටි ඒ ටික තේරෙනවා ඔක්කොම දැනෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ වාඩි වුණාම තමයි මේ ඉක්මනින් එතකොට මේ සමාධිය. ඔව් සමාධිගත වෙනවා. ආනාපාන සතියට දාන්න එපා. ආනාපාන සතියෙන් යන්න එපා. වාඩි වෙලා ඉවරලා බලන්න Tamanට මොනවද තේරෙන්නේ. මේ වෙලාවේදී يعني දැන් මෑණියන්ගේ දිනු කරපු මේ අතීතේ කරපු මොනවා හරි සමාධි පැත්තක් තියෙනවා. කියන්නේ ඔය S2 මහරු ගත්ත ගමන් ඒක ආවර්ජන වෙනවා ටක් ගාලා. විශේෂයෙන් කසිනෝ වගේ දෙයක් වෙන්න පුළුවන්. ටක් ගාලා ඒ කසිනේ ආවර්ජන වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවට දාන්න එපා දැන්. වාඩි වුණාට පස්සේ බලන්න මොනවාද ස්පර්ශ වෙන්නේ. කියන්නේ ඔය ඕකේ වැඩිච්ච සමාධි ගතිය තියෙන නිසා කෙලින්ම දැන් මේ දැනෙන දේවල් නිරීක්ෂණය කරන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා වඩලා බලන්න දැන් මේ අත් දෙක මෙහෙම තියෙනවා නම් මේ ඒකාතක බර Tamanට දැනෙනවා. එහෙමයි. එහෙම බලලා තියෙනවද? හරි. එහෙම හොඳට එතන ඒ දැනෙන තැන හොඳට නිකන් හිත නාභිගත කළා වගේ බලාගෙන ඉන්නවා. ඊළඟට මේ කකුල් දෙක ස්පර්ශ වෙන තැන වදින තැන් තියෙනවා. ඒ තැන් හොඳට බලාගෙන ඉන්නවා. ආයේ මේ කොට්ටෙට වදින තැන් තියෙනවා. හොඳට බලාගෙන ඉන්නවා. මේ විදිහට පුළුවන් තරම් කය පුරා තනින් තන තනින් තන මෙහෙවන්න දැන්. හොඳයි. ඒ කියන්නේ එකම තැන ඉන්නත් එපා. එක තැනක් හොඳට බලන් ඉන්නවා. ඊට ඒක ටිකක් ඇති වුණාට පස්සේ තව තැනක් බලන් ඉන්නවා. ඊට තව තැනක් බලන් ඉන්නවා. මේ විදිහට පුළුවන් තරම් කය පුරා මේ හිත හසුරවන්න. දැන් ඔය තියෙන සමාධියෙන් මේක කරගන්න පුළුවන්. මේ කය නිරීක්ෂණයකට පටන් ගන්න දැන්. හොඳයි සර්. මොකද මේ කියන්නේ ආය ආනාපාන සතියෙන් යන්න අවශ්‍ය නැහැ. කෙලින්ම මේ මේවා බලමින් යන්න අපි මේ යන්නේ ධාතු මනසිකාරයට. කෙලින්ම විපස්සනාවෙන් යන්නේ. කෙලින්ම ඒකට උමනා කරන ටික හැදිලා තියෙන්නේ. බය වෙන්න එපා. මේ හොඳට බලබලා යන්න මේ හොඳට බලාගෙන ඉන්නවා. කියන්නේ මුලදී ලොකු දෙයක් තේරෙන එකක් නැහැ. හැබැයි ටික ටික මෙතන එහෙම අවධානය මෙතන තියන් ඉන්නකොට අර හැදිච්ච එකඟ භාවය මෙතෙන්ට ඒවි. ආවට පස්සේ හොඳට තේරෙනවා. යමක් තේරෙවි. ඊට ආයෙ තව තැනකට දානවා. එතන බලාගෙන ඉන්නවා. තව තැනකට දානවා. බලාගෙන ඉන්නවා. මේ විදිහට වටේ කය පුරා යොදවන්නයි තියෙන්නේ. හොඳයි ස්වාමීන් හොඳයි. හොඳයි. අතිපූජනීය sorry අතිපූජනීය ස්වාමින් වහන්සේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ මම බොහෝ කාලයක සිට මෛත්‍රී භාවනාව වැඩු අයෙක්මි. ආනාපාන සතිය ලංකදී සිට පුහුණු වීම තුලද එය නීරස වී ඇත්තේ සතිය නොපිහිටන නිසාය. එහෙත් මෛත්‍රී භාවනාවේ විනාඩි 45ක් පමණ ශරීරයේ ඇතිවන තදබල වේදනාවන් දෙස ඊතා ගැඹුරින් ඉවසීමෙන් බලා සිටිමි. ඒවා විතක සුවයකි. ඒ වේදනාවන් සමග යම්කිසි මධ්‍ය ලක්ෂයක සිට ඊතා වේගෙන් විසිරෙන ගති පුපුරු විසිරෙන ගති පුපුරු වැනි කුඩා අංශු සමූහයක් ගිනි පුපුරු වැනි කුඩා අංශු සමූහයක් බිඳි බිඳි යනු දකිමි. විටක එය පැරණි සිනමා තිරයක දිස්වන රිදී පැහැති තිත් ලෙස චලනය වෙමින් නැති වී යන ආකාරයේද සංසුන්ව බලා සිටිමි. මම ඒ දර්ශනය මගේ රුව ආදේශ කරමින් බලා සිටින විට පරයන්කේ සිටි රුව ඉදිමි කුණු වී කේශ කලාපයේද සමග පහළට දී වී යයි. ඕජස් ගලන ශරීරයේ මත සිටි නිලමැස්සන්ද එසේම අනිත්‍යභාවයේදට භාවයට පත්විනි. කැඩී බිඳී ගිය ඇට කැබලි එකතු කර ගිනි තබා සුළඟේ පාකර හැරීමේ. එහි කිසිවක් නැත. මා මෙම වේගවත් ක්‍රියාවලිය ශබ්දයටද ගන්ධයටද ආදේශ කළෙමි. එයත් ඒ වේගයෙන්ම වෙනස් වේ. අතීතයක්ද නැත, අනාගතයක්ද නැත. වර්තමානයේ යනු තිතක් ලෙස පෙනේ. අප රූප ලෙස දකින්නේ මේ ගොඩක එකතුවක් ලෙස පෙනේ. සිතවිලි සමුදායක් පැමිණේයයි සිතේ. අද භාවනාවේදී සිතට දැනුණු අලුත්ම ප්‍රශ්නය නම් සිතත් ප්‍රයාස් වෙන්නේ නම් සිතවිල්ලක් වෙනස් වන්නේ නම් මිනිසා එයින් අහංකාරයෙන් හිස මත තබා ගන්නා සිතවිලි රැඳෙන්නේ කොහේද කියාය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ අවස්ථාව වන විට නිහඬය ශාන්තය. සක්මන් භාවනාවේදී අරමුණ නොගෙන සිහියෙන් ගමන් කළ හැකි වුවත් සිතට සතුටක් නොදැනේ. ඔබ වහන්සේ කාර්නික මඟ පෙන්වා අපේ පෙන්වීම අපේ නිවනයි. ඔබ අප ඔබ වහන්සේලාට හොඳයි. නෑ ඇත්තටම අපි කරන භාවනාවේදී කියන්නේ අපි හිතන දේෙන් ලැබෙන සුවය ලැබෙන්නේ නැහැ. කියන්නේ අපි හිත හිතා හිත කැමති කැමති දේවල් හිතන් හිතද්දී ඔය තර්ක ඥානයේ හරහා සමාලාවට බුද්ධිමය සංවාදයක් කරහා ලොකු සතුටක් දැනෙනව වෙන්න පුළුවන්. නමුත් මේ කරන භාවනාවේදී ඊට වඩා අතිශය සරලයි. අතිශයින් උදාසීන අරමුණක මධ්‍යස්ථ අරමුණක තමයි භාවනාව ගෙනියන්නේ. අපි තේරුම් ගන්න පුළුවන් නම් ඕකත් තර්ක ඥාණයෙන්ම මේ භාවනාමය ඥානයක් වඩා ගන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ සරල භාවයට පැමිණිය යුතුයි. ඉතින් ඒ නිසා බලන්න පොඩ්ඩක් ඇවිදිනකොට දැනෙන දේවල් මේ මහා ලොකු දේවල් නෙමෙයි. මේක මේ මේ රෝසමල් වල ඇවිදිනව නෙමෙයි. ඇවිදින්නේ මේ වැලි පොළවේ. වැලි පොළවේ ඇවිදිනකොට තමන්ගේ මේ යටිපතුලට මොනවද දැනෙන්නේ? ඒ වෙලාවේ දැනෙන දේවල් මේ හරිම උදාසීනය මේක කිසි රසයක් නැහැ කියලා අපේ හිත කැමති අරමුණු දීම තමයි අපි මෙතෙක් කාලයක් කරලා තියෙන්නේ. අපි හුඟක් කරන්නේ අපේ හිත කැමති හිත ඉල්ලන දේ දෙමින් තමයි අපි යන්නේ. දැන් මේ කළා තියෙන්නේත් ඒකයි. ඕක නෙමෙයි විය යුත්තේ. බලන්න හිත හිතට අවවාද කරගන්න මේ දැනෙන දේ තුල ඉන්න කියලා. දැනෙන දේ තුල ඉන්නතු එයා වෙන විතර්ක පහල කරොත් ඒ එතන තමයි අසතිමත් බව කියන්නේ. එතන තමයි හිත පිට ගියා කියන්නේ. දැන් අපි මේ උත්සාහවත් වෙන්නේ ඒ හිත පිට යන්න නොදී පිට ගියත් ආයි නැවතත් අරගෙන මේ දැනෙන උදාසීන අරමුණේ තියන්න. ඒක තමයි මේ අපි කරන අභ්‍යාසය. ඉතින් ඒ කාරණාව තේරුම් අරගෙන පුළුවන් තරම් ඔය හිතන දේවල් නවත්තන්න හිතලා තියෙන දේවල් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වැටහෙන්න ඕනේ. ඒ තාක් අපි ඉන්නේ අනුන්ගෙන් ගත්ත දැනුමක. අනුන්ගෙන් ගත දේවල් තමයි ඔය අපි මේ අපේ වගේ ඉදිරිපත් කරන්නේ. නමුත් අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිට කිසි දෙයක් තේරලා නැහැ. ඒ නිසා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අපි යමක් තේරුම් ගන්න නම් ඊටාමව මේ සංකල්ප වලින් බැහැර වෙලා පුළුවන් තරම් ඔය අපි හදාගත්ත සංකල්ප වලින් බැහැර වෙලා මේ සංකල්ප වලට කලින් තියෙන ඊටාම මේ ප්‍රාථමික සංවේදනාවක් ප්‍රාථමික මට්ටමේ අත්දැකීමක් මට්ටමට එන්න ඕනේ. අපි හුඟක් ඉන්නේ සංකල්ප වල ඉන්නේ. සම්මුති වල ඉන්නේ. ඒවා ඔක්කොම බැහැර කළා මේ ප්‍රාථමිකව අපිට තියෙන ඍජුව දැනෙන අත්දැකීමකට එන්නයි තියෙන්නේ. ඉතින් එහෙම යාමයි මේ භාවනාවේදී කරන්නේ. හරි. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවෙහි සහ පරයන්ක භාවනාවෙන් සිදුවිය යුතු දේ අපට පහදා දෙන්නේ නම් නවකයින් වන අපට ධර්මය අවබෝධ කර ගැනීමට පහසුණු ඇතැයි මම අදහස් කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනාවේ පරණාංග භාවනාවෙන් සිද්ධ වෙන දේ. මට හිතෙනවා මට හිතුණා මේ තේරලා තියෙන්නේ නැති කියලා. තාම තේරලා නැහැ වගේ. <laughs> අ කිට් මේ මූලික වශයෙන් ඉතින් කියනවා නම් අපේ හිත තියෙන්නේ අතීතයේයි අනාගතයේයි. සාමාන්‍යයෙන් අපේ හිත එක්ක අතීත අරමුණු ඔස්සේ දුවනවා නැත්නම් අනාගත අරමුණු ඔස්සේ දුවනවා. ඒ ඒ ඉතින් සම්පූර්ණයෙන් අපි කියනවනම් අසතිමත් හිතක් තියෙන්නේ. එතන තමයි ප්‍රමාද ස්වභාවය තියෙන්නේ. ඉතින් අපි භාවනාව හරහා හිත පුළුවන් තරම් වර්තමාණයට ගන්නවා. අපේ කය තියෙන්නේ තනිකරම වර්තමානයේ. කය තියෙන වර්තමාණයට අපේ හිතත් ගැනීම එතකොට අපි භාවනාවේදී කරනවා. ඒ නිසා සක්මන් භාවනාවේදී අපේ කය තියෙන්නේ වර්තමානයේ, කයට දැනෙන්නේ මොනවාද කියන එකට හිත නැංවීම හරහා ඔන්න කය හරහා හිතත් වර්තමානට එන්න පටන් ගන්නවා. සක්ම ඉඳගෙන කරන භාවනාවේදීත් හුස්ම ගන්නේ වර්තමානයේ, කය નિરાයාසයෙන් හුස්ම ගන්නවා. ඒ નિરાයාසයෙන් වර්තමානයේ සිද්ධ වෙන ඒ කායික ක්‍රියාවලියට අපේ නැවත නැවත හිතනංවනංව අතීතෙනුත් මුදාගෙන අනාගතෙනුත් මුදාගෙන වර්තමානයේ සිද්ධ වෙන ඒ කායික ක්‍රියාවලියට හිතනංවීම හරහා ඔන්න හිතත් ටික ටික වර්තමානට එන්න ගන්නවා. ඉතින් මේ විදිහට වර්තමානයට ගැනීම අත්‍යවශ්‍යයි. ඒතකොට තමයි සතිය සතිමත් වුණා කියන්නේ. ඊට පස්සේ ඒ සතිය තවදුරටත් වර්ධනය කරන්න වෙනවා. එයාගේ සමාධි ලක්ෂණයක් දියුණු කරගන්න, ප්‍රඥාවක් දියුණු කරගන්න, තවදුරටත් දියුණු කරගන්න වෙනවා. ඒවා ඒවට තමයි මේ අපි දැන් මෙතෙක් කාලෙන් මේ දවස් ගානක් තිස්සේ අපි වෙහෙසුනේ. ඒක ඉතින් ප්‍රමාණිකෝලව ටික ටික ඉස්සරහට යන්නේ. මේක ඇත්තටම පුහුණුව හරහා සිද්ධ වෙන්නේ. අපිට මේක පොතින් පතින් බලලා මේ තර්ක ඥාණයෙන් වටහාගත්ත පමණින් සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. ඒක යන්න තියෙන පාර තේරුම් ගැනීමත් වැදගත්. හැබැයි මේ තුල යෙදෙන්න ඕනේ. යෙදීම හරහායි මේක සාර්ථක වෙන්නේ. හරි. ගෞරවනීය ස්වාමින් වහන්ස විවිධාකාරයෙන් එන සිතිවිලි හඳුනාගෙන බැහැරට යැවිමි. සත්වේකු යනු නාම රූපයකි. පඨවි ආපෝ තේජෝ වායෝ යන ධර්මතාවලින් හැදුණු රූපයට වේදනා සංඥා සංකාර විඥාන බැසගත් නිසා සත්වයා ක්‍රියාත්මකයි. එම සත්වයාට විවිධාකාර ලෙස පංච උපාදානස්කන්ධ උදව් කරයි. සසර ඇදගෙන යාම පිණිස හේතුවෙන් හැදුණු හැම සංස්කාරයක්ම හේතු නැති වී යාමෙන් Nirodhayata යනවා යනවානේ යන සිතුවිලි ක්‍රමෙන් ගලා ආවේ. ඒ සිතුවිලිද මම නොවේ මාගේ නොවේ මගේ ආත්මය නොවේ යනෙන් මත්ත නිරූල් මනස නිරූල්ව පවත්වාගෙන යද්දී නොඇදිය හැකි මහා විස්සෝපයක් ඉදිරියට ආවේ. මීට වසර 18කට ඉහත මාගේ ලොකු පුතා හමුදා නිලධාරියෙක් යුද්ධයේදී මා හඬවා රටත් හඬවා දැන් සමුගත්තේ පුතා මා ඉදිරියේ පෙනී සිට ඊටමත් ප්‍රියකර ලෙස විසිනාසී අහක බලාගෙන යන්නට විය. මා අන්දමන්ද වූයේමි. අන්තිම දැහැණෙන් නොදැනුවත්ම මිදුනිමි. මට හිතුණියේ හදවත පතුලේ ඇති ආදර සෙනෙහස මතුවා කියයි. නැවත එවන් අවස්ථාවක් ආවොත් ඊට කෙසේ මුහුණ දිය යුතුයදයි පහදා දෙන්න. මට සිතෙනුයේ ඒද පංච උපාදානස්කන්ධයක් නේද කියායි. මෙනෙහි කළ යුතුයි කියා. උපදේශ බලාපොරොත්තු වෙමි මෙහෙණියක්. ඒ අපිට හිත නිස්කලංක වෙනකොට පරණ මතකයන් එන්න පුළුවන්. ඒවා දැනටත් අපි නැවත නැවත හිතට නැංගුවොත් එහෙම නැවත නැවතත් ඒවා අපි අබිරමණය කරොත් ඒවා ගැනම සතුටු වුණොත් එහෙම අරක يعني අපිව පෙළන එකයි කරන්නේ. අපි පුළුවන් තරම් මේ සංඥාවන්ගෙන් බැහැරවීමක් තමයි භාවනාව හරහා වෙන්නේ. ඒකයි නිමිති සහිත ස්වභාවයේ ඉඳලා නිමිති රහිත ස්වභාවයකට තමයි භාවනාව වර්ධනය වෙන්නේ. අපි හුඟක් වෙලාවට <clears throat> ඉතින් වර්තමානයේ හිම ඔය චාරූප ගෙවල් තියාගෙන ඕවා නැවත නැවත බල බලා පුළුවන් තරම් ඔළුව පුරව ගන්නවා මේ සංඥාවන්ගෙන්. ඔළුව පුරව ගන්නවා පුළුවන් තරම් ඡායාරූප වලින්, නිමිති වලින්, කරුණු වලින්, ප්‍රවෘත්ති වලින් පුළුවන් තරම් මේ ඔළුව පුරව ගන්නවා. ඉතින් එහෙම යුගයක ඉතින් අපි අපිට පුළුවන් ද මේ ඔළුව හිස් කරගන්න. <laughs> ඉතින් ඇත්තටම මේ මේ කාලේට හරි අමාරුයි මේ භාවනාවක්. මොකද ඉස්සර කාලේ නම් හරි එකතකින් බැලුවාම දැන් අපි හිතමු බුද්ධ කාලේ වෙන්න පුළුවන්. අපි හිතමු ඔන්න දුටුගැමුණු රජුරන් කාලේ වෙන්න පුළුවන්. ඒ කාලේ හරි අපේ ජීවිත හරි සරලයි. ඒ මිනිසුන්ගේ ජීවිතවල තිබුණේ ඔන්න උදේට මොනා හරි දෙයක් ගෙදර තියෙන දෙයක් කාලා. ඉතින් කුඹරට ගියා. කුඹරේ දෙන තියක් වැඩ කටයුත්තක් කළා. ඉතින් ඔන්න දවල්ටත් මොන හරි දෙයක් කෑවා. ඊට පස්සේ ඒ කුඹරේ කටයුත්තක් කළා. ගෙදරට ආවා. ඉතින් මේ මොන හරි ඉතින් සීපදයක් කියන්නේ හිටියා. ඉතින් එහෙම තත්ත්වයක් නෙවෙයිනේ අද අපිට තියෙන්නේ. ඉතින් ඒ කාලේ හරි සරලයි මේ බුදුහාමුදුරුව පෙන්වන මේ ඍජු මාර්ගය වඩන්න. ඉතින් අද අපිට හරි අමාරුයි. මොකද අද කෙලවරක් නැති විදිහට අපේ මනස සංකීර්ණයි, සිද්ධි බහුලයි, මනස හරිම විකෘති. ඉතින් හැබැයි ඒත් ඉතින් මේ කරගන්න නම් පුළුවන්. හැබැයි උත්සාහයෙන් කළ යුතුයි. සෑහෙන වීරයක් අපි වර්තමානයේ දැරිය යුතුයි. මොකද අපේ මනස අපි වොමනාවෙන්ම කෙලසගෙන තියෙන්නේ. ඉතින් ටික ටික ටික ඉතින් මේක සුද්ධ කරන්නයි තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් අපිට අපි මතක තියාගත්ත දේවල් හොඳින් රැකගත්ත දේවල් අපෙන් ගිලිහෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මතකය මතක තියාගෙන ඉන්නවා අපේ අම්මා තාත්තව, අයියා අක්කව, දරුවන්ව ඔක්කොම ඉතින් අපි නැවත නැවත මතක් කර කර අපි ඉතින් ඒවා තමයි අපේ ජීවිතේ කරගෙන තියෙන්නේ. අපි උපදී වශයෙන් තියන් ඉන්නේ ඒවා. හැබැයි මේ භාවනාව හරහා ටිකක් ඒවා බහැරට යාමක්, ඒවෙන් හිත නිදහස් වීමක්, ඒ වෙනුවට හිත අරමුණු වලින් අයින් වෙලා පොඩ්ඩක් විවේක වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි නැවතත් ඒ කාලයේදීත් අර පරණ දේවල් මතක් කරන්න ගියොත් මේ වැඩෙන භාවනාවට අකුල් හැලීමක් කරන්නේ. ඒ නිසා මතක් වුණාට කමක් නැහැ. ඒ ඒක මේ මේ තව සංඥාවක් විතරයි කියලා අයින් කරන්නයි තියෙන්නේ. හරි. අවසරයි ස්වාමීන් ප්‍රශ්න නම් ඉවරයි. මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? හොඳයි. ස්වාමීන් වහන්සේ මම ධර්මදේශන අහනකොට මාව සමාධිගත වෙනවා. හ්ම්. ඒ ධර්ම දේශනාව තුළ කඩින් කඩ මම අවදිත් වෙනවා. නැවත මම සමාධිගත වෙනවා. එතකොට මට දේශනාව ඇහෙන්නේ නැද්ද? ඒක ඉතින් මන් නෑ. ධාරණය වෙනවද? ධාරණය වෙනවද? ධාරණය වෙනවද? එහෙම නැහැ. ඔව්. නෑ ඒක තමයි. ඒ කියන්නේ Tamanට ඇහෙන්නේ නැත්නම් ධාරණය වෙන්නේ නැහැ. නෑ. අන්න ඒක තමයි මට තිබිච්ච ගැටලුව. ඉතින් මට දේශනේ අහන්නලා ටිකක් විනාඩි දෙක කීපයක් යනකොට මම දන්නේ නැහැ. නැවත කඩින් කඩ අවදි වෙලා මම අහනවා. විනාඩියක් යනකොට ආයි මම දන්නේ නැහැ. ඔව්. කෙනෙකුට ඉතින් අර අහන දේ හරහා ඔයගේ සමාධි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් බලන්න තමන් බණ අහන්න නම් යන්නේ එතෙන්දී පොඩ්ඩක් ඉතින් ඒ සංඥාවෙන් ඉන්න වෙනවා. අර මම ඉඳගෙන කුෂන් එක දාලා ඉඳගෙන මේ විදිහට ඉඳගෙන තමයි මම බණ අහන්නේ. මම බණ අහනකොට කොහොමකුත් වැඩ කරන්නේ බණ අහනවා. ඉතින් ඒ වුණාට ටක් ගාලා මම යනවනේ. ඉතින් ඒක හරි ප්‍රශ්නයක්. මොනවාද? ලිව්වම. ආහහා. ඔව් තේරුම් ගත්ත කරුණු පොඩ්ඩක් අර හිත පොඩ්ඩක් මේව කරනවා. ඒකත් හොඳයි තමයි. ඒකත් හොඳයි. ඔව්. ඒ කියන්නේ අපි යමක් අහලා තේරුම් ගත්ත ඒ කාරණේ පොඩ්ඩක් ඔන්න ලියනවා. එහෙම වගේ දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී අර සමාධි වෙන ගතිය දැන් සමාධියට යාම එකක් ධර්ම ශ්‍රවණය තව එකක්නේ. දැන් තියෙන ප්‍රශ්නේ ධර්ම ශ්‍රවණය සමාධියෙන් බාධා වෙලා. එහෙමයි ඔව් ඒක තමයි. ඉතින් يعني ගැඹුරු සමාධියකට නිතර නිතර යනවා නම් අර දැන් මෙතෙක් කාලයක් කච්චා කළා වගේ තමන් බලන්න කොයි සමාධි වලටද යන්නේ මේක හරහා මට සුවයක් තියෙනවද නැත්නම් يعني දිත්තම සුඛයක් තියෙන වෙන්න පුළුවන් මම දන්නේ මේ කතා කරේ නැති හින්දා මොන මට්ටමක්ද භාවනාවේ තියෙන්නේ කියන්න. භාවනාවේ නම් ස්වාමීන් වහන්සේ මම මාස 4ක් 5ක් භාවනාව සම්පූර්ණයෙන්ම බැහැර වුණා මගේ පුද්ගලික වැඩ කටයුතු හින්දා. නැවත නොවැම්බර් මාසෙ තමයි මම පටන් ගත්තේ. මම ඊට කලිනුත් මම හිටියේ මේ භාවනාවට ඉඳගෙන ටිකක් වෙලා යනකොට මට සියලු දේ නොදෙනී යනවා. හිස් තැනක්. ඒක මුකුත් නෑ ස්වාමීන් වහන්සේ. මම නැගිට මට මුකුත් දැනෙන්නේ නැහැ. නැගිට්ටහම මට මුකුත් නැහැ. මට හිතාගන්න බෑ මම මට මොකද්ද දැනුනේ කියන කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ ඒ තැන ඉඳද්දි අවදිමත් බවක් තියෙනවද නැත්නම් සම්පූර්ණයෙන්ම මොනවා වුණාද කියලා දන්නේ නැහැ. නැහැ ස්වාමීන් වහන්සේ බ්ලැන්ක්. ඊට පස්සේ ඒ කියන්නේ අවදිමත් බවක් ඇත්තේ නැද්ද? මම ඒ වෙලාවේදී. කියන්නේ කඩින් කඩ මට අවදිමත් වෙනවා. ඒ වුණාට ඉස්සෙනින් මම ආයි සමාධිගත වෙනවා. ඒ අතර මම දැන් අවදි වුණාම මම බලනවා මගේ අත් දෙක බලනවා මම මම අත් දෙක අල්ලගෙන තමයි මම මෙහෙම ඉන්නේ. එතකොට ඒ ඊතරම එතකොට මම බලනවා සිටුවිලි දෙයක්. සක්මන් භාවනාදී මොකද වෙන්නේ? සක්මන් භාව නිකන් කරගෙන යනවා කිසිම දෙයක් නැහැ. මට නිදැල්ලේ ඔහේ කරගෙන යන්න පුළුවන් දැනෙනවා වටපිට බලන්න උනත් පුළුවන්. සක්මන් භාවනා කරද්දී වටපිට බලද්දී එතකොට හිත හිත මොකද්ද ගන්න අරමුණ? අරමුණු ගන්නෑ මම. අරමුණු ගන්න හිතටත් අරමුණක් આવොත් අයියෝ මම මොනවද මේ හිතන්නේ කියලා මම ඒ වෙලෙම ඒක බැහැර කරන නිරෝධ කරලා මං සක්මන් කරනවා. එහෙම කලාතුරකින් තමයි එහෙමත් එන්නේ. සක්මනේ මම බොහොම සරලව යනවා. හරි. එතකොට දැන් කොච්චර කාලයක් භාවනා කරනවද? 2015 ජූනි ඉඳලා. හොඳයි. එතකොට මේ කයේ හරි වේදනාවන් හරි නිරීක්ෂණය කිරීම කරාද? මුලින් මට ඔළුවේ තමයි හුඟක් ප්‍රශ්න ආවා. <laughs> ඔළුවේ කැක්කුම් වේදනා නිකන් මෙතන උඩින් යන්න හදනවා වගේ එහෙම තිබුණා. දැන් එහෙම නෑ. දැන් සමහර අවස්ථාවල මෙහෙම ගැස්සෙන ගතියක් ඉන්නවා ඉඳලා හිටලා. ඒ ඇරෙන්න එහෙම ඔළුවේ නෑ මේ සමහරලාට මේ නල්ල මැද්දෙන් මොකක්ද දැන් නෑ ඒ ඒවා නිරීක්ෂණය කරන්න කලින් ආනාපාන සතිය හරිය පිම්බිම හැකිලි හරිය මොන හරි එහෙම කමටහන ආනාපාන සතිය ආනාපාන සතිය ස්වාමීන් වහන්සේ. ඒකේ සංසිඳීම් එහෙම සිද්ධ වුණාද? බොහොම ඉක්මනට සංසිඳෙනවා. හඳුනා. ඊට සංසිඳුණාට පස්සේ මොකද කළේ? සංසිඳනකොට මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ කියලා. මුකුත් නැහැ මට. මට මම නැහැ. මම බ්ලැන්ක්. මම හිස්. සක්මන් භාවනාවේදී මුලින් මුල් කාලෙදී හොඳට මේ දේවල් දැනෙන ස්වභාවය තිබුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දැනෙද්දී හොඳට මේවා තේරුම් ගනිමින් ගියාද? දැනුත් දැනුත් මුල් නෑ මුල් කාලෙදි මුල් කාලෙදි මුල් කාලෙදි හොඳට දැනුණා ස්වාමීනි. හොඳට දැනුණා. ඒවා බල බලා ගියා. එහෙමයි. බල බලා ගියා. ඊට පස්සේ කොහොමද කොහොමද සක්මන් භාවනාව ඊළඟට ඊළඟට ආවේ මොකද්ද? මොකද උනේ? ඒ කියන්නේ ඒ කියන්නේ ඒවා බල බලා ගියා. ඉතින් අපි තුන් අවුරුද්දක් ඔක බල බලා ගියා කියලා ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ටිකක් මම ඊට පස්සේ මුලින්ම තමයි වම දකුණ හැටි තමයි පටන් ගත්තේ. පස්සේ මම ඒක කොහොම අතෑරියා. ඊට පස්සේ යටිපතුලට දැන්න දේ බැලුවා. ඊට පස්සේ ඒකත් නෑ මම નિરાයාසයෙන්ම යනවා මට. ඔව් නෑ. ඒක දැන් ඒක දැන් බලන්නේ නැද්ද හිත? බලනවා බලනවා බලනවා බලනවා කියන්නේ. ඒක ඒ කියන්නේ උවමනාවෙන් බරපතල විදිහට නැත්තම් වීරයෙන් ඒක බලනවාද නැත්තම් හිත බොහොම ස්වාභාවිකව ඒක බලනවාද සක්මන පටන් ගත්ලා විනාඩි කිහිපයක් යනකම් මට හොඳට අර නිකන් ලනුපැදුර යනවා නම් මට නිකන් අර ස්පොන්ජ් මොකක් හරි වෙල්වට් එකක යනවා වගේත් වෙලාවක දැනෙන අර එබෙන ගතිය. එහෙම දැනෙනවා. ඒ ඇරෙන්න ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මම નિરાයාසයෙන් ඇවිදිනවා. හරි. එතකොට નિરાයාසයෙන් ඇවිදින වෙලාවේ හිත මොකක්ද ඇසුරු කරන්නේ? හිතේ මොකුත් නැහැ. හිතේ මොකුත් නැහැ. කරුණාව ආවත් පන්ටක් ගාලේ වෙලෙ නිරෝධ කරලා දාන මම මේ මොනවද හිතන්නේ මට මේක අදාළ නැහැ කියලා මම අවිදිනවා. හරි. ම්ම් වෙනදට දැන් ඉඳගෙන කරන භාවනාවක් දිනපතාම කරනවද? එහෙමයි ස්වාමීනි. කරනවා. එහෙමයි. කොච්චර වෙලා ඉන්නවද? පැයකට වැඩි කාලයක් නෙවෙයි පැයකමාරකුත් ඉන්නවා. විතර ඒක ඇතුලේ ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ ඒක නවත්තන්න වෙනවා. එහෙමද? ඔව්. ඒ කියන්නේ තමයි මගේ ජීවිතේ ස්වාමීනාස්. ඒක තමයි. ඒ කියන්නේ අපි මෙතන යන්න හදන්නේ මේ මේ සමාධියක් හරහා සමාධියක් ඇතුළට ගිහිල්ලා සම්පූර්ණයෙන් ලෝකයමතය කිරීම නෙමෙයි බුදුහාඳුරු පෙන්වන්නේ. ඒ කියන්නේ අපි මේක නිකන් අර මේ ඔකනේ හරි නෑ ලොකුසාහනසේ කියන වචනේ කියන්න. මේ <laughs> ඔය ඒක නෙමෙයි කරන්න හදන්නේ. අපි අපිට පුළුවන්. ඒ කියන්නේ සමහර අය ඉන්නවා. ඒ කියන්නේ ඕතන නම් ටිකක් විපස්සනාට බර සමාධියක් තියෙන්නේ. නමුත් සමහර අය ඉතින් හිතන්න ධානයක් කියලා සමත සමාධියක් කියලා කෙනෙක් ඕක වර්ධනය කරගෙන වඩාගෙන ධානයට වෙලා ඉන්නවා. ඉතින් ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන පරමාර්ථය. බුදුහාමුදුරන්ගේ දහමේ පෙන්නන නිෂ්ඨාව ඒක නෙමෙයි. ඒක හරහා මේ විපස්සනා අවධියේදී ඒක මේ මේ සමාධිය ඇවිල්ලා උවමනා පමණට විතරයි පවත්වන්න අවශ්‍ය. වැඩිච්ච සමාධියක් තියෙනවා නම් සමාධියත් අතාරින්නයි තියෙන්නේ. ඉතින් මේ අපිට වෙලා තියෙන අපි හදාගන්න අපේ අමාරුවෙන් තමයි මේ ගුණධර්ම වශයෙන් දියුණු කරන්නේ. හැබැයි අපි දිනු කරගත්ත දේත් අත්හරින්න වෙනවා. ඒකනේ බුදුහාඳුර කියන්නේ ධම්මෝපි ධම්මෝපි බෝ භික්ඛවේ පහතබ්බා පගේව අධම්මා. බුදුහාඳුර මේ ඔක්කොම මේවා කළා අන්තිමට කියනවා මේ මහණෙනි මේ සමත විපස්සනා ආදී ධර්මයන්ුත් අත්හරින්න නම් තියෙන්නේ අධර්මයන් ගැන කොමන කතාවද? ඒ වගේ මේ මේ ගමන හරි අතහැර අතහැර යන ගමනක් තියෙන්නේ. අවශ්‍ය කරන දේවල් දිනු කරගන්නවා, ඒකෙන් උමනා කරන ප්‍රයෝජනය ගන්නවා, ඊට පස්සේ ඒක අතහරිනවා. ඒක අතහරින්න නැතුව ඉස්සරහට යන්න බෑ. අපිට වෙලා තියෙන්නේ ඒකයි. අපි යමක් දිනු කරගත්තට පස්සේ අපි ඒක දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒක මමත්වයෙන් ගන්නවා. ඒක තමයි මගේ ජීවිතය කියලා හිතනවා. ඉතින් එතන අපි හිර වෙනවා. ඒ ඒ මට්ටමේ හිර වෙලා අපි ග්‍රහණේ ඉන්න ග්‍රහණය කරගෙන ඉන්න තාක් ඉන් එහාට යන්න බෑ. අපේ අතේමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මොකද කරන්න දෙන්නේ ඊට පස්සේ? ඒක තමයි කිව්වේ. සක්මනේම වගේ දෙයක්ින් යන්න. අනිත් කටයුතු වල යෙදෙන්න. අර අනවශ්‍ය විදිහට ගැඹුරු සමාධිය වලට යන්න එපා දැන්. ස්වාමීන් වහන්සේ මම වැඩ කරන. ඒ ගැඹුරු සමාධිය වල විශේෂයෙන්ම ඒ කියන්නේ විශේෂයෙන් විපස්සනා සමාධියක පූර්ණ අවදිමත් භාවයක් තිබිය යුතුමයි. නමුත් අපේ අනවශ්‍ය දෙයට ගැඹුරු සමාධිය දියුණු කිරීම හරහා සම්පූර්ණයෙන් නිකන් නිර්වින්දනය වෙලා වගේ කිසිම දෙයක් නොදැනෙන පැයකට වගේ පස්සේ නිකන් එළියට ආවා වගේ දෙයක් නම් තේරෙන. ඒ කියන්නේ එතනින් වෙච්ච යහපතක් නැහැ. ඒ කියන්නේ විත්තරම්ම සුඛයක් තියෙන්න පුළුවන්. නමුත් වෙච්ච විපස්සනා පැත්තෙන් වෙච්ච යහපතක් නැහැ. ඒ නිසා මේ ඒවා ඇසුරු නොකර බලන්න මේ කියන්නේ අපි යායුත්තේ කෙලෙස් දුරු කරන මාර්ගයක. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මූලිකත්වය දෙන්නේ මේ ප්‍රහාණයට. ඒකනේ අරිය වංශ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ භාවනාරාමෝ භාවනා රතෝ පහානාරාමෝ පහාන රතෝ. ඒකයි ආර්ය වංශය. බුදුහාමුදුරුවෝ පෙන්වන ආර්ය වංශය ඒකයි. ඉතින් අපි උන්වහන්සේ පෙන්වන මාර්ගේ නයි යන්න හදන්නේ. අපි මේ කෙලෙස් දුරු කරන මාර්ගයකට අවතීර්ණ වෙන්න ඕනේ. අපි වෙන දේවල් අපිට සමාධි වෙන්න පුළුවන්. ඉතින් ඒව සමාධිය මේ අනිකුත් යෝගීන් ගාවත් තියෙනවා. අනිකුත් ඍෂින් වහන්සේලා ගාව, Hindu යෝගීන් ගාවවා තියෙනවා. මොකද උදාහරණ පෙන්වන්නේ ඒක නෙමෙයි. ඒක කොච්චර තිබුණත් අපි සමාලාට වැඩි මුනොත් ඔයින් සමාධියක් ධානයක් වශී කළා. උනම් බ්‍රහ්ම ලෝකෙට ආවි. ගිහිලා ආපහු එන්න වෙනවා. ඉතින් එහෙම ගිහිලා අනන්ත වාරයක් ගිහිලා ඇතිත් ඉතින්. නමුත් අපි මේකේ කැරේ කැරේ ඉන්නවා. නමුත් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේදී අපිට කරන්න තියෙන්නේ බුදුහාඳුරුව පෙන්වපු මාර්ගයේ යන්න. බුදුහාඳුරුව පෙන්වපු මාර්ගයේ නිවැරදි කියලා. ඒ ගැන ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ මොකද්ද පෙන්වන්නේ? මේ සංසාරේ යනවා දිගින් දිගට යනවා. කොයිතරම් අනිත් දේවල් තිබුණත් මේ හිතේ කෙලෙස් ටික බැහැර කරගන්න නැත්නම්, කෙලෙස් ටික ෂේ කරගන්න නැත්නම් ඒ තා කොයිතරම් හැකියාවන් තිබුණත් සංසාරේ දුවනවා. ඒක තේරුම් අරගෙන ඉතින් දිනු කරගත්ත සමාධියක් තියෙනවා නම් ඒ සමාධියේ ප්‍රයෝජනෙ ලැබිලා තියෙනවා නම් සමාධි කරන එකත් අතලා දාන්න දියුණු වෙලා නැති ඉතිරි ටික කරන්න. තාම දියුණුලා නැහැ නේද? මොකක්ද දේවල්? තාම අපේ හිතේ රාග තියෙනවා. තාම අපේ හිතේ ද්වේෂ තියෙනවා. තාම හිතේ තියෙන මෝහය තියෙනවා. හැබැයි මේ සමාධි වලින් ඒවා ගැනත් හරි තක්සේරුවක් අපිට ලැබෙන එක වළක්වනවා. ඒකයි මම නැවත නැවත මේ මම මේ වැඩසටහනේ සෑහෙන වාරයක් ඔක කිව්වේ. ඉතින් ඒවා තේරුම් අරගෙන කෙලස් දුරු කරන මාර්ගයට අවතීර්ණ වෙන්නයි තියෙන්නේ. අපි මේ මෑණියන්ට යමු. ඔව්. සරණයි. තේරුම් ගන්න. ප්‍රශ්න තියෙනවද? ඔව්. මාවෙන් සමාවෙන්න ඕනේ මට ලියන්න බැරි වුණා. ස්වාමින්වහන්ස මේ මම භාවනා මධ්‍යස්ථානයක මාසෙට දවස් දෙකක් භාවනා කරනවා. නමුත් එතෙන්දී විවිධ භාවනා හදාරන්නේ. චින්තාමේ වශයෙන් තමයි හුඟක් කෙරුණේ. ආනාපාන සතිය මෙහිදී තමයි මේ දීර්ඝ විදිහට පරයන්ක භාවනාවට ලෙසින් යෙදුනේ. එතකොට මම ඒ පෞද්ගලික ලක්ෂණ ඔබ වහන්සලා කියලා දුන්න විදිහට යෙදුනා. එහෙම බලලා ඊයේ විතර ඉඳලා මේ හොඳට මේ සංසිඳනවා සංසුන් වෙනවා වගේ එහෙම ඔව් එහෙම එහෙමයි එහෙම අවස්ථා තියෙනවා දැන් තියෙනවා එතකොට මට මේක ප්‍රගුණ කරගන්න ඒ අවස්ථාවේ ඉඳලා ඕකම හුරු වෙන්නද දැන් නිවසට ගියාම නැත්තම් මේක තවත් ඉදිරියට ප්‍රගුණ කරගන්න මේ කියන්නේ මේ මේක ප්‍රගුණ කරගන්නවා කියන්නේ මේක නැවත නැවත වඩන්න ඕනේ. නැතුව අපි භාවනා විවිධාකාර දේවල් දැනගත්තා කියලා මේක අතහැරලා ඊළඟ ක්‍රමයක් හදාරන්න යෑමෙන් ඒ කියන්නේ හැදෑරීම කියන එකෙන් අදහස් කරන්නේ දියුණු කරන්න හැමෙන් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ. ඒ කියන්නේ පුහුණු කරන්න යාමෙන් නෙමෙයි මේක වැඩෙන්නේ. අපි පටන් ගත්ත එකේ දිගට යන්නයි තියෙන්නේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා සක්මන් භාවනාවේ. ස්වාමින් වහන්සේ කෙනකින් ඉගෙනගෙන මම කරා එක පුරුද්දක් විදිහට එතනදී සාමින්වහන්ස මේ නතර වෙන තැනදී මම නතර වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ හැරෙන්න හිතෙනවා හැරෙනවා කියලා එහෙම හිතලයි හැරෙන්නේ. ඒක නිවැරදිද වෙනස් ඒක නිවැරදි අපේ හිත ඒ හැරෙන වෙලාවේදී නතර වෙන වෙලාවේදී එහෙම මෙනෙහි කිරීමක් නොකළොත් හිත පිට යනවා නම් එහෙම මෙනෙහි කරන්න. හැබැයි හිත පිට යන්නේ නැත්තම් ඔන්න කෙලවරට ආවා කෙලට එද්දිත් තමන් බලබලා ඔන්න යනවා මේ දැනෙන්නේ මොනවාද කියලා. එනකොට හැරෙනකොටත් අපි තුමු හිත පිට ගියේ නෑ. මේ දැනෙන දේ තුලම හිත තිබුණා. ඒ වෙලාවේදී ආයේ අර අවශ්‍ය විදියට මේ හැරෙනවාය, නතර වුණාය කියලා බලන්න යන්න මේ කියන්න යන්න අවශ්‍ය නෑ. දැන් ඒ කරන මෙනෙහි කිරීම නතර කරන්න. මෙනෙහි කිරීම නවත්තන්න. මේ මෙනෙහි කිරීම ප්‍රයෝජනවත් මුලදී. එහෙමයි අර පුරුද්දර වගේ විදියට මේක කෙරුණා. ඔව්. එහෙනම් මේ විදිහට මම අනුගමනය කරනවා. හොඳයි. වහන්සේට නිවන් සුව ලැබේවා. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. වෙන ප්‍රශ්න නැහැ නේද? හොඳයි. <laughs> පොඩ්ඩක් ඔක මේ ගන්න. ඔව්. වහන්සේගේ අර සතිපට්ඨාන දේශනා 10 ඔබ වහන්සේ දමර දුන්නේ. ඒක කියුවට කමන්න දෙක කියවන්නත් එපාද? <laughs> නෑ මම කියන්නේ නැහැ මේ පොත් බලන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ධර්ම කාරණා ඉගෙන ගන්න පොත් බලන්න බලහන්න ඒවත් කරන්න. හැබැයි අපි භවනා කරන වෙලාවේදී ඒ සියල්ලම බැහැර කළා. ඒ සියල්ල නිකන් අයින් හිතින් අයින් කළා. හිතට පොඩ්ඩක් විවේක වෙන්න දෙන්න, නිදහස් වෙන්න දෙන්න. අපි ඒ සඳහාත් කාලයක් ගන්න. මේකයි සිද්ධිය. හොඳයි හොඳයි. තේරුණා. හොඳයි වෙනත් ඒකට අදත් අපි පැයකමාරක වගේ කාලයක් අපේ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඒ වගේම අද මේ පින්තුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. දවස පුරාම සත් සමාධි ප්‍රඥාවන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් නිවන් සුවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.